ප්‍රසාරී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දුක්ඛ මහාවිහාරයේ පදනම් කරගත්ත භාවනා වැඩමුළුවේ විවිධ අවශ්‍යක ඒ දවසේ ධර්මදේශනා පැයකට අපි හැමදාම තියෙන සීල දෙන අය ධර්මදේශනා සඳහා tempත් වෙලා සාදු කරපවතු සාදු සාදු සාදු තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ විභූත රූප සංහිස්ස සබ්බ කාය පහයිනෝ අජත්තංච බහිද්ධාත නක්ති කිංචි පස්සතෝ ඥානං සක්ඛාන උච්ඡාමි කතං නියෝ තථා විදෝ තීති පරමදේශ ස්වාමීන් වහන්සේ ආශරයි සද්ධාර්ම බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊ දවසේ මේ ධර්මදේශන මහාරාවේ ආරම්භය අඳුනගීම නිදානය ඉතිහාසය සකස් කර ගැනීම සඳහා බොහෝ කොට ගත කරනවා. අපි ඒක සම්පීඩනය කළොත් මේවට භාවනා වැඩමුළුවක විශේෂයෙන් නිවාසිකව ලටකෙන භාවනා වැඩමුළුවකදී දක්වන සුඛානුගහිතයක් වශයෙන් තමයි අපි මේ ධර්මදේශනා පැහැදිලි කරගත්තේ. ඒ සුඛානුගහිතේ පිණිස අපි සර්වචකාංශයේ විසින් දේශනා කරන්නේ ශ්‍රීමක දේශනාවක් නැත්නම් සාමාන්‍ය කමිටු කරන සූත්‍ර දේශනාවක් අපි ඉදිරිපත් කරගන්නවා. ඉතින් ඉදිරිපත් කරගත් සූත්‍රය කෝසාල බාහව පුච්චා කියලා තමයි ආයේ සඳහන් වෙන්නේ. මේක සීලට කියන පුළුවන් කෝසාල තරණයේ ප්‍රශ්නය කියලා. ඉතින් මේ සූත්‍රය නැත්නම් මේ දෙවස්ස ආකාශ ස්වරූපයෙන් යන දෙබස. මේ දෙබස සාධාරණ වෙන්නේ සර්වත්‍ය දේශිත සූත්‍ර පිටකයේ කුන්දකනිකායේ එන සූත්‍ර නිපාත කියන පොතේ. ඉතින් ආරායන වර්ගයේ අටස තමයි හඳුන්වන්නේ. මේක එකට දීර්ඝ සූත්‍රයක් නෙවෙයි. ඒ ආරායන වර්ගයේ තියෙන සූත්‍ර කුන්දකනිකායේ නමකට ගැලපෙන විදිහට මම පුංචි සංසිද්ධි සඳහන් වෙලා තියෙන්නේ. හැබැයි ඒවා බොහොම පෙරිච්ච නිවිලාදු කරන්න බැරි හොඳටම සාධක වෙච්ච මණ්ඩි වෙච්ච සර්වඥ දේශනා මේක සඳහන් වෙලා තියෙනවා. ඒ ශායක වගේ දේශනාවක පසුබිම එමන්තයිකේ විස්තර දැනගන්න ආරම්භ සූත්‍ර කියවලා සාමාන්‍ය පරිචයක් අධ්‍යක්ෂක කටකේකට තමයි මේකේ මේ ඉතිපත් කරලා තියෙන ණය ක්‍රමය භාෂාව දෙහිණම කිවිආකරණය එවැගේම විස්තර කරගෙන කරුණු වල ගොඩක් හිස්තන් තියෙනවා මේකේ හිස්තන් ඔක්කොම පුරවන්න වෙන්නේ අනිකෝ සූත්‍ර කියවලා කියන කමෙන්ට් මොකද සර්වඥාන්සේ දේශනා අමුතුම ඥායයටයි දේශනා කරලා ඒක නිසා සමහර කෙනෙකුට තාමත් අනුකූලකට මුල් කොටස් දේශනා කරනවා සමහර කෙනෙකුට මුල් කොටස් සංක්ෂිප්ත කරලා වැදගත් මන්තියෙන් කොටස් දේශනා කරනවා. තව සමහරවල් වගේ මුලමැද සංකීර්ණ කරලා අංගපමණක් දේශනා කරනවා. ඉතින් ඒවා අංගපමණක් විස්තර කරන මුලමැද සංකීර්ණ කරපොක් අකඩු. මුගක් තියෙන මුළු විස්තර කරනවා. මම විස්තර කරනවා. ඉතින් මේ සුත්තිපාඨය සඳහන් වෙන ඉතිපාඨ කියන වචනේ සඳහන් වෙන එක තවදුරටත් ආයෙ පිරිසිදු කරන්න දෙයක් නැහැ. අන්තිම ධාතමණ්ඩේ. අන්තිම මන්දි බහැලා ආරේ කාමී චිත්තවත් මිත්‍ති. ඉතින් ඒක එහෙම සම්බන්ධ වෙන්නේ මේ සර්වචනාසී ඉදිරියට ඉදිරිපත් වෙන ඒ ප්‍රශ්න කරු ගොඩක් භාවනා කරන්නේ. සමහර විටක ඒ සර්වච දේශිත භාවනා ක්‍රමයේ හැබැයි ආධ්‍යාත්මික ජීවිත ගත කරලා තියෙනවා. ඒ වගේම භ්‍රමචර්ය ජීවිත ඒ කියන්නේ තපස් ජීවිත විවරණම් යෝගාචර ජීවිත කරනවා කියන්නේ. ඒක සම්බන්ධයෙන් යන මන කියන දෙයක් නෑ ඒගොල්ලන්ට. ඒකට පෙළඹිලා තියෙන්නේ තමන්ගේම කුසල ඡන්දේ හොයන කෙනෙක්. එහෙම නැත්නම් ශ්‍රමණියෙක් ඒ ප්‍රදාන කරන්න පුළුවන්. එහෙම නැත්නම් සර්වජ සාසනයට පස්සේ භික්ෂුව කියන අපට ගැලපෙන කෙනෙක්. නමුත් එතකොට මේ දැනට කියන විදිහට පරිදුක සම්පදා ලැබු කෙනෙක් නෙවෙයි. නමුත් දීපියක් ඇහැට තියෙනවා. ඊට පස්සේ භ්‍රමචර්යයක් ලැබුණ තපස කරලා තියෙනවා. යෝගාචර ජීවිත ගත කරලා තියෙනවා. නමුත් එච්චර කලෙලියක් තිබුණා නැහැ. ඒසේ නමුත් ඒ තමයි ගුරුවරයා හොඳටම අදහන්න තියෙනවා. ඒ වගේ මේ ගුරුවරයාගේ මතය හොඳට දාන්න තමයි අධ්‍යයනලා අධ්‍යක්ෂකයි හිතයි. ඉතින් මේ කර්ම ගොඩක් අපට අපි දැන් ඉන්න තත්ත්වයට අර යොමුවක් කොහොමද ලබලා දෙන්නේ ඒ සමේ පොසාල මාන ප්‍රශ්නේ ඒ මානවකේ අදහස් කරන දේ ඒකාටපද හතරකට අඩු කරනවා කියන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි ඒ නිසා ඒ සඳහන් වෙලා තියෙන්නේ දීක කතාවක් නෙවෙයි කතාවේ අවසාන දවසේ කාපි කරන්නේ ඉතින් අද මා පිස්සකන් තියාගත්ත ධාතාවේ ඊ ඉදපත්‍ර උගාතාවේ සර්වතනසේ ගුණ ප්‍රකාශය වහන්සේ මෙන්න මෙවැනි ගුණ සහිත කෙනෙක්. ඒකයි මම මේ අයි කැඳගෙන වහන්සේ ළඟට ආවේ. අහන ප්‍රශ්නයක් අතුවා. එන්නකම් ප්‍රයෝජන සාපේක්ෂව විහිදී. ඉතින් සූද සාකච්ඡාවකට නැත්නම් දැක්කට වැඩිලා හිට දෙයි. මොකද ප්‍රශ්නයක් අතුවා යාවේ කියලා. තමන් පැමිණීමේ ප්‍රයෝජනය විචකර. විචකරන්නේ සම්බන්ධයෙන් ගුණ සඳහන් කරනවා. ඊට පස්සේ දීක අවචනාංශේ දක්වන ඒ නිහඬ ප්‍රතිචාරය අනුව එනකම් නිසද්ද භාවය අනුව තේරුම් ගන්න ලබනස මේ දැන් තමන් ඉදිරිපත් කරන ප්‍රශ්නට ඉඩ දීලා කියනවා කියන්නේ. ඒ අනුව යා සඳහන් කරලා තියෙනවා මේ සඳහන් කරනවා තමයි මේ අහන ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් මේ රූප සංඥාව ඉක්මවලා තියෙනවා. ඒක අපිට තේරුම් ගන්න වෙනවා. දැන් කාලේ මේ අපි දීතිගත කරන මේ තේරවාද සාසනය දිහා බලනකොට මේ රූප සංඥාව කියන වචනය දැන් පාවිච්චි වෙන්නේ මේ තේරවාද සාසනය පවණයි. සමහර විටක මේ සංස්කෘත වචනය මහායාන අඳුමේ පාවිච්චි වෙනවා. නමුත් මේ බුද්ධ ධර්මයෙන් පිට කිසි කෙනෙක් මේ රූප සංඥාව කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්න හදන්නේ නැහැ. ඒත් එක්කම තව පැත්තක් තියෙනවා. බුද්ධ ධර්මයේ අය දන්නේ නැහැ. ඒක ඒක ලස්සන ප්‍රකාශනය බුද්ධ ධර්මයට ප්‍රකාශ වෙනකොට ඉඳලා අබුද්ධ අබුද්ධ ධර්ම වූ අඥානමික වූ කෝසාලමානව කියන්නේ ඒක දන්නවා. දන්නා විතරක් නෙමෙයි. මම මේ රූප සංඥාවේ ඉක්මවපු කෙනෙක් ගැන මේ ප්‍රශ්න කරන්න හදන්නේ. ඒක අපිට හිතන්න පුළුවන් වෙනවා. ඒකත් කියන්නේ බුදුදමේ කාම ගුණයන් කීයේදී ගත කරන උත්තරණයක් බුද්ධ දේශනාවේ හැටියට ප්‍රතිපදාවේ හැටියට කොච්චර පියවර ගන්න කියන පස්සෙත් මේ රූප සංඥාව ඉක්මනෝ කියලා කියන මතපට යන්න පුළුවන්. ඉතින් මේක පිළිබඳව පොඩි මතක් පෞෂ්‍ය භාවය පිළිබඳව සම්බන්ධයෙන් මට ඉදිරිපත් කළොත් ලාංකික මනස විදේකවාදයට එක්ක අත්කලත වෙලා තියෙන ක්‍රමයේ හැටියට අපිට විස්තර කරන්න පුළුවන් වෙන විතර පිළිගන්න කැමති වෙන්නේ සාදර වෙන්නේ මේ සත්‍විශීත ක්‍රමයට පමණයි. ඉතින් අපිට මොන ක්‍රමයක කරන්නේ අපිට තේරෙන්නේ අපිට කියපු බණක් නෙමෙයි මේ වෙනකොට වෙන කීකක්. මොකද විසුද්ධි මාර්ගයේ පොත තමයි අපි සාමාන්‍යයෙන් දර්ශීය ග්‍රන්ථයක් විතර ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකදී අපි මේ රතමේක ප්‍රතිපදාව සත්‍ය විසුද්ධි ක්‍රමය විපස්සනා ඥාන මාර්ගඵල විස්තර ඒ ක්‍රමයේ කහලා ඕනම කෙනෙක් කතා කරපු ගමන් අපි එක එක ඥාන වලට දාලා ඒ පිටට ගහගත්තොත් අපිට නිකන් විතර ගියා වගේ හැඟීමක් එනවා. ඉන්නේ පිට වෙන දේශනා ක්‍රමයක් දේශනා විලාසයකට ගිය ගමන් අපිට කියනවා අනේ ආත්මච්ච වචන. මේක කොහොමද අපි අර සත්‍ය විසුද්ධි ක්‍රමයේ තේරුම් ගන්න කියලා. මේ මනස හරි කැටලීමකට ගැළපීමකට පෙළඹෙනවා. ඒ සූත සංඥා කියන වචනය ඒ බුදුම සාක්ෂාත් මාර්ගය ඉදිරිපත් කරන විදියට තීර විසුද්ධි චිත්ත විසුද්ධි චිත්ත විසුද්ධි ආදී ක්‍රමයේ සඳහන් වෙන වචනයක් නෙවෙයි. නමුත් සපත දේශනාවල තියෙන ඒ පුරුෂුඤ්ඤත සූත්‍රය වගේ නැත්නම් ආනන්ද සප්පාය සූත්‍රය වගේ නැත්නම් පොට්ටපාද සූත්‍රය වගේ මේ සංඥා පිළිබඳව සුවිශේෂී කොට දේශනා කරන ලද සූත්‍රවල බොහෝ රසංග දුර්ගිය කරන පිට පොත් ගලනවා ඊට පස්සේ පොත් ගලනවා ඊට පස්සේ පොත් ගලනවා ඊට පස්සේ පොත් ගලවන විදිහට ලස්සන පෙරකස්සක්. ඒක කෙල්ලක් කරන වතුර වතුර ගන්නවා වගේ. ඒක නිසා යේසු මේ දේශනාවේ අද අපි ඉස්සරහට මේ කතාවේ සඳහන් වෙනකොට සඳහන් වෙනකොට විභූත රූප සංකීර්ණයයි මේ. ඔබතාලමාන ප්‍රශ්න අහන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් රූප සංඥා ගිවන් කරලා ඉතින් මම හිතුවා අද දවසේ දේශනාවට ගාථායේ පළවෙනි පදේ තියෙන විශේෂයෙන්ම ඒ චූල ශුන්‍යත සූත්‍රයේ සඳහන් වෙන විදිහට මේ සංඥාව පැත්තෙන් අපි යන ගමන බැලුවොත් රූප සංඥා ගලන් කරතරක අපි මේ යන දාන්න ක්‍රමයට අපි කොහොමද අර්ථකථනය දෙන්නේ කියලා. ඒක බලන්න පුළුවන් මේ දෙවෙනි කාටරි දෙවෙනි පදයේ තුන්වෙනි පදයේ ක්‍රමය යන. ඉතින් ඒක නිසා චූල ශුන්‍යත සූත්‍රයේ කෙටි ඉදිරිපත් කිරීමක් මම මේක සාධකයක් වශයෙන් දැන් ඉදිරියට ගන්නවා මේක අපි යම් තැනකට එනවා එතකොට අපි ඔය රූප සංඥාව කියන තැන පුතඥයෙක් ඉදිරියට යනකොට කොතනද ආප වෙන්නේ ඒ රූප සංඥා ගිවන් කරයි කියලා ඉක්ම ගවයි කියලා මොකක් අදහස් කරන්න කියලා යම් අදහසක් ගන්න පුළුවන් වෙයි ඒක මම බලාපොරොත්තු වෙනවා මට අසුවිදු ඥාන නැති කෙනෙකුට මේක මේ සුත මේ ඥාන වශයෙන් මේකට ඒක ආධාරයක් වෙයි කියලා. නම් කිසි කෙනෙක් අසුවිරු ඥානය තේරී නම් ඒක නඩ චින්තාමේ වශයෙන් මේක තමන් යන ජීවිතයට තමන් කරන භ්‍රමචර්ය ජීවිතයට සම්බන්ධ කරගෙන පිළිපදව ඊට වැඩි පියවරක් යන්න පුළුවන් වෙයි. ඊට තමයි යම් කිසි කෙනෙක් භාවනා කරලා ඒ මට්ටමට තියෙනවා නම් ඒක නඩ මේක කල්පනා කරපු විපස්සනා ඥාන පරම්පරාවෙන් හෝ විසුද්ධි ඥාන ක්‍රමයට ඇර තවත් පැත්තකින් තමයි යන පාරේ මේ හම්බුච්ච මේ හතපොක් කරන පිළිවෙල අදහසක් ගන්න පුළුවන් වෙයි. ඒ අනුව බලනකොට මේ පුරු ශුන්‍යත සූත්‍රයේ කෙටි හඳුනාගීමක් කරොත් සර්වචන් වහන්සේ සවැත්තොර ඉස්සරහා පැත්තේ పూర్ව පෙරදිග තියෙන పూర్වාරාමය. එහෙම නැත්නම් විසක් විදාර වාස්පාසාදී කියලා කියන එකට විසාකාමහෝ පාසිකාව අද ලකුණු යකරන ආරම්භය ඉන්න වෙලාවක ජීවිත දැනගෙන ගියාට පස්සේ සර්වචන් වහන්සේගේ ඉපත්තායක ආනන්ද මහ ස්වාමීන් වහන්සේ සර්වචනාචේ ඉවත් වෙලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ නිකුණෝදාරාමේ කපිලවස්තු වැඩින් කාලේ මට මතකයි ඇහෙනවා මට මතකයි වහන්සේ දේශනා කරනවා අරම ශුන්්‍යත විහරණේ ඉන්නවා කියලා ඉතින් සාමාන්‍යයෙන් ශුන්්‍යත විහරණය කියන එක ඔබ වහන්සේ කියන විදිහට මට ඇහුණාද? ඒ විදිහට මට මතක තියනවාද? මම අදහස ගත්ත විදිහයි ඔබ වහන්සේ දේශනා කරන විදිහයි හරිද කියන එක මට අනිකන්ට ඕනකමක් ඇති වුණා. ඒ නිසා අනුකම්පා කරලා අපට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ යම් අදහසකින් යම් පරමාර්ථයක මේ ශුන්්‍යත විහරණය කියලා වචන ප්‍රකාශ කරනවා. මට පොඩ්ඩක් අර්ථ විවරණයක් දෙන්නේ. මට ඒක ටිකක් විස්තර කළ දෙන්න කියලා. ඒකෝ සබත්තරන්ති ආනන්දාමතරට කියනවා. ආනන්දේ මම ඉදානි පුරදාරාමේදී කපිලවස්තුදී යම් ශුන්‍යත විහෙණයක් කියලා වචන පාවිච්චි කරන මේක අහලා තියෙනවා හරිය. මතක තියාගන්න හරිය. දැන් මතක තියාගන්න මම කපිලවස්තුදී පුරදාරාමේ විතරක් නෙවෙයි දැන් තියෙන ශුන්‍යත විහෙණේ තමයි. ඒ නිසා කම් විදාන ආසන්න. හිත යොදලා අහන්න ඕන මම විතර කරන්න හදනවා. ශුන්‍යත විහෙණේ කියන්නේ මොකක්ද කියලා කතාව ආරම්භ වෙනවා. ඉතින් ආරම්භ වෙන කතාවේ තීව්‍ර රාශියක් යනෝනේ මේ රූප සංඥා කියන ජවනිකාවට එන්නේ. කතාවේ මුල පටන් ගන්න තියෙන්නේ මේ පු탁ඥය ඒ ප්‍රකාරකට කියන්නේ ගිහිය. කුතුම්බකේ වචන පාවිච්චි කරනවා. මේ අමුදතුන් රකින්න නිවසක් අරසකරන වගකීම් සහිත කෙනා ගත කරන ජීවිතයේ සර්වඥාන්සේ දෙන්නේ කාම ගුණයන් හිදී ගත කරන කෙනෙක්. ඒකට හේතුව එයාට රූප බැලීමේ කාමය. ඒකට කියනවා දර්ශන කාමය කියලා. මේ දර්ශන කාමයේ වර්ණ වැඩි වැඩියෙන් දකින්න හැඩතල වැඩි වැඩියෙන් දකින්න එකට පොහසත්කම කියලා කියනවා. උත්සාහ කරන්නේ කීයක් හරි හම්බ කරලා විවිධ පාට විවිධ සටහන් වර්ණ සටහන් වැඩි කර ගැනීම සඳහා තමයි යාගේ මුළු ජීවිතේම ගත වෙන්නේ. අවුරුදු 120ක් ඉවත් වෙනවා නම් ඒකදී වික්ෂිම උත්සාහ කරන්නේ දස්සන කාමයේ වැඩි කරන්න. එහෙම නැත්නම් ශවන කාමය. විවිධ සංගීත, නාද රටා, ඉන්දියානු සංගීතය, බටහිර උත්තර දේශ උත්තර ಭಾರತ සංගීත, දක්ෂිණ ಭಾರತ සංගීත, බටහිර සංගීත එක්කෙනෙක් විදිහට දේවල්. ඉතින් ඒක ගොඩාක් කියනවා නම් ආම්ප කරගෙන ගොඩකට ළඟා වෙන්න පුළුවන් නම් ගුණයක් ඒක ගුණ වෙලා තියෙන එකකින් පරි ගුණාකාර ආශක්තියනවා ඒක තමයි ඒ ගිහියගේ වැඩේ ධර්මයක් දෙන්න හදන්නේ අම්මට තාත්තට දෙන්න හදන දෙයක් විවිධ වර්ණකට හඳුනනවා විවිධ රූප දෙයක් අද්ද දෙනවා විවිධ කාණ්ඩ ලෝකේ নানা ආකාර දේවලින් කාශ්මීර දේශේ ඒ මේ ගෙනල්ලා විවිධ ගඳ සූඳ ගොඩක් ගන්නවා ජීවිතේ ඒක තමයි තමයි ආරම්භය ගන්න ඒක තමයි ලාභයට සත්කාරයට සම්මාන දෙයකට ගන්න. ඊට විවිධ රස දාන. මේ වටේට කරන මේ යන් කරන මේ අධ්‍යක්ෂකලි කරන මේ උදේ කරන මේ දවල් කරන මේ රැය කරන මේ විවිධ විදියට මේ රස මසවලු එකක් එක හැමදාම කන්න උනොත් හරිම දුප්පත්. දවසින් දවස දවසින් දවස එක જાති ගුණාකාරයෙන් ගන්න පුළුවන් නම් දිව පිනවීම පිණිස එයා රෝජීවිතී දක්ෂයෙක්. පොහොසතේ යමකමක් ඇති කෙනෙක්වත් ගියන අතරන පිළිගැනීමක් තියෙනවා. ඊගාවට මේ අහස කියලා ඇඳ පුටු කොට මිට යන වාහන වශයෙන් අපි අවුරුද්දෙන් අවුරුද්දට මාරු කරන්න පුළුවන් නම් දේවල් මාරු කරනවා වාහන මාරු කරනවා ඇඳ පුටු මිට මාරු කරනවා ඉන්නම් ඉතින් එයා යමකමක් ඇති කෙනෙක්. එයාට ගොඩක් පහස යහදී අකටුකට දෙන්න පුළුවන් දෙපොළට දෙන්න පුළුවන් දඩුවට දෙන්න පුළුවන් තමයි අකට එකක් අහට එකක් අපපැත්තට එකක් ආදී වගේ ඉතින් ඥානාත්මක පහස ඊට පස්සේ හිත විවසෙන් ගන්නවා නම් විවිධාකාර චින්තන රටා ඒක තමයි රුචිකානෝ විවිධ කල්පනා පහස ඉතින් මේ කියනවා කාම ගුණ වර්ධනය කියන්නේ ඉතින් මේ කාම ගුණයන් වඩන්නයි දේශපාලනඥයෝ අපෙන් ඡන්දේ එයා කියනවා මට ඡන්දේ දුන්නොත් මම ඔයගොල්ලන්ට මේකදී වාස්තක අපුඩු දෙනවා, රටාම් දෙනවා, ශබ්ද දෙනවා, ගඳ දෙනවා, රස දෙනවා, පහත දෙනවා. උන්ට හිකිමිනි ගන්න දෙනවා. නිකන් දෙන්නේ. නිකන් වල උරුදු දාස දෙනවා. ඒකට ආත්ම විශේෂත්වය විල දිග සමීකරණ දීලා කියනවා. මෙන්න මේ සමීකරණයට වැඩ කරන්නේ ඒකට වැඩ කරොත් ගොඩක් වර්ණ හතක් ලැබෙනවා. සද්ද ඇහෙනවා. කන්දරස් පහත ලැබෙනවා. ඒ නිසා අපි හදලා තියෙන මේ මේ ආකාර ආර්ථික සමීකරණ ආර්ථික රටා මේ සමීකරණයට වැටෙනකොට ඔය මතමිට කාටි කරන හොඳ ඇති තියෙනවා නම් හිතකට මම දිවේ ලෝකේ මවන්නම් කියලා ආර්ථික විද්‍යාවට වටමට දොඩනවා. ඉතින් ඒක ලංකාවේ මේ ලෝකේ උනත් අද සම්බුව ආරක්ෂාවක්. ආර්ථික විද්‍යාව. ඊට පස්සේ සමාජ විද්‍යාවත් ඒ විදිහට নানা ආකාරයේ නලවන්න පිනවන්න පටන් අර ගන්නවා. මේ සමාජයේ මේට වැඩිය බොහොම ශිෂ්ටසුකම් කරන්න පුළුවන්. අසුරසයිද කරන්න පුළුවන්. සමිති සමාගම් පිටවන්න පුළුවන් කියලා. ඉන්නේ ඒක තමයි ගිහිලෝකේ. මේක නරුවචනාසි නම බෙලවා. කාමගුණයන් කියලා. ඉතින් වැඩි කර ගැනීම සඳහා අපි විවිධ ආකාරයෙන් කටයුතු කරන ඉපරණ කරන එකටම නම්බුනාන සාහිතික විශේෂ විභාග සුදුසුකම් වැඩි කරන ලෝකයක්. මේ කාම ගුණයන් තෘප්ති කරගත්ත කාදාකටත් කියන්නේ. කා තෘප්ති කරගතියක් තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම බැරෙන්නේ අතෘප්ති කරව. අතිත්තෝ කාමදාසෝ. කිසිම කෙනෙක් ඔකේ වගේ සම්පතියල බලන්නේ මහා මණ්ඩාරකේ මහා තාපිත රජුත් සර්වඥාන්සේ මතක් කරනවා තමයි ඒක ආත්මික පොදු හත්සියකට රජ වෙලා හිටියා. හැම පොදෙවකම අගනුවරක් තියෙනවා. ඒ අගනුවරට මාර්ග හත්සියක් තියෙනවා, වැරපොකුණු හත්සියක් තියෙනවා. එක එක ආයතනයක අන්තපරිසර හත්සියයි, අතු හත්සියයි, අස්සේ හත්සියයි, රට පාබල සේන හත්සියක් තියෙනවා. ලෝකෙට රජ වුණා ඒ කරනකොට අපිට කරවලා. ඒ වගේම තව ඊට වැඩි යමක් කාම ගුණයක් ලබා ගන්න තියෙනවා ඕනම ජඩකම. ඕනම දායකකම ඕනම වාහිකම නැත්නම් කොච්චර හරි ඕවර් ටයිම් කරන්න ලෑස්ති. ඊට වැඩි සපක් හම්බෙනවා නම් ඕවර් ටයිම් නෙවෙයි ඕන දා කරන්න ලෑස්ති. ඒ කියන්නේ කාමික කරන දාස. ඉතින් මෙවැනි කාම ගුණයක් දකිනකොට කලාතුරකින් කෙනෙකුට නිසකනේ ඉන්න ගමන් තේරෙනවා. ඒ ලුණුසර බොන්නාගේ වැඩක්. පිච්චිනකොට අර කුරුතැල කරගෙන අකින් අතට මාරු කරනවා වගේ. නැත්නම් කුෂ්ඨ රෝගී කහනවා. කසාන රෝගියා කහලා සුදුසුදියක් කියනවනේ. සපක් කියනවනේ. කුෂ්ඨ රෝගී කහනවා ඕජාව ගන්නයාට ඒකට සපක් තියෙනවා. අන්න ඒ වගේ මේ කාම ලෝකේ ඉන්නකම කලාතුරු කියන තේරෙනවා. මෙච්චරකට මනුස්සකම කියන්නේ. මේ තරම් කාම ගුණයක වැටිලා ගත කරන මරණයට පස්සේ මේ කාම ගුණයට පිටාට ප්‍රේකෙක් වෙලා නැත්නම් ගල් භූතෙක් වෙලා ආපහු ඇවිල්ලා මේකට ගත කරපුවාම මේ මිනිස්සු ආය අර මනුස්සය බන්ධනයක් කරලා කුක්කි කරන පොරොප්පයක් ගන්න මොකද කියලා. යම් කරපුවත් ඉතින් කියාට පස්සේ නිවා. ආවෙ නෑ දුක් කර වෙලා නෙවෙයි. ඉතින් ඒ නිසා මේකට අමතරව මේ කෙලව ගිහිල්ලා භූත බන්ධනයකට ආව වෙලා කුක්කිකට දාලා මොහොතට වැටෙනවට වැඩිය එතෝ ජීවිතය සාර්ථක කරගන්නට කර්මයක් කියලා කොහොමද පිළිගන්න ඕන කියලා කලාතුරකින් කෙනෙකුට මතක් කරගන්න. මේ මතක් වුණාට පස්සේ යයි කාම ගුණයන්ගේ වෙන්වීම සඳහා අපි නිෂ්ක්‍රමණය එකක් කරනවා. අපි ඒක සාමාන්‍ය කරන දීගෙන් නික්මීම කියන්නේ. ඉතින් මේක ඉස්සරහ සතර දීගෙන් නික්මලා ඉන්නේ. ඒක දන්නවා ඒව පිළිබඳව කොතනකින් හරි කවුරුත් ඇහුව දෙයක් හරි තමයි ඒක ඇතුලේ ලැබිලා තියෙනවා. මේ කාමෝදයන්ට සාපේක්ෂව වෙන ආධ්‍යාත්මයක් විහලෝකයක් හොයනවා කියන්නේ ඊට පස්සේ ඒ සඳහා ඒ පරිශ්‍රණය සඳහා ඒකේ නාටමේ කාම ගුණයන් නිසා කාම වස්තුන්ගේ ඇත්තීම පරිශ්‍රණයට අවශ්‍යතාවයක් ඉතින් ඒසයකට කරන්නේ ගත වීම රුක්ක මුලගත වීම ශුන්‍යකාරගත වීම කියලා බුද්ධ ඥාණයෙන් පෙන්නලා පිට තියෙනවා. ඒ කියන්නේ ගම සහ නගරේ පිට දකින්නවා කියන එකයි ඔතන අදහස් කරන්නේ. ගම සහ නගරේ කියලා කියන්නේ කාම භෝධි පිටේ කතරක්. අදාගත්ත තැන. නගර අරණ්‍ය ජීවනං සක්මුල ජීවනං ශුන්‍යකාරය ජීවනං කාම භෝධි හිස්තන. ඒ කාම භෝධි ජීවිතය පිළිබඳව හදාගන්න ඕ කාම ලෝකේ ඉල කරන්නේ. ඒක වෙන වැඩක් නෙවෙයි. ඒ නිසා නික්මීමක් කරන්න. ඉතින් මේ ඉපදෙන සත්තු කාම ලෝකයේ ඉපදෙන කාමෝණයන් ඉපදෙන සත්තු ලක්ෂ කීයකට එක්කෙනෙකුට දන්නේ මම මේ කාම ලෝකයේ ඉඳගෙන වෙලා මේක නැරෙද්දී ඉස්සලා මේක දිහා බලන්න ඕනේ. එතකොට මට ඊගාව ලෝකෙදී මරණය මැත්තේ නැත්නම් ආධ්‍යාත්මයේ නැත්නම් ආගම කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ කියලා ඒ නික්මන ප්‍රදේශයේ අපි නාමානික භාවකින මනුස්සාත්ම භාවයක් ලැබීම පවා කරගත් බැවින් විශිදුරින් මහතබරණක් වඩා කියලා කියනවා. ඒක වඩා පිළිලක් කරගෙන ඕනේ කෙනෙකුට මේ කාම ලෝකෙ පිළිබඳව පරිශීලන කරන්න කියන එක වෙන වෙන බලන්න ඕන කියන ගතිය. ඉතින් මේ වගේ පිටසක් කියලා කියන්නේ ඒගොල්ලෝ එකතු වෙලා කතාව ගමනක් වෙනසක් නේ තමයි කියලා අවුතිරිසක්. ඉතින් මේ වගේ පිටසකට නැති කියලා ඉඳහන්නත් ලොකු දෙයක්. මොකද ඒගොල්ලෝ තනියම අපිව විප්ලවයක් කරලා ඒ විප්ලවයේ ජයග්‍රහණය පිළිගන්න. නමුත් බුදුචාන් වහන්සේ සඳහන් කරනවා ඒ කාම ගුණයන් ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් සංවිධානයේ අයින් කරාට ඒ කෙනාට කාම සංඥාව තාමත් දෙකකින් කරනවා. කාම ලෝකේ අයිමිච්ච කෙනාට විතරයි කාම සංඥාව කියන එක වැටහෙන්නේ. වැටහෙන්නේ හරියට. නපුරට වැටෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒකේන මේ ටීචර්ස් මේ කඩතුණු කහා රෙජිස්ටර් වුණා. අපි ඉවරලා වුණා. අපි ඉතිරි වාරණයි කියමුකෝ. දැන් උදේ ඇවිල්ලා කොට කොටයක් හතරන වාරණාර පස්සේ අපිට ලොකු කැපකිරීමක් ලොකු අපහැරදීමක් කළේ දැන් ඉතින් අනිත් අය භාවනා කරපන් කියලා හිත තිබ්බට පස්සේ මොනවද ඒකට ඉන්නේ? ගෙදර හිටියට අපර අර දාලා කුසීම වක්කලි කැඩුවා වගේ දලහේක දැම්ම කළා කියලා වගේ දෝර බලන්න පටන් අර ගන්නවා ඉතින් මේ මිනිස්සයා හිතන්නේ නම් මෙච්චර කැපකිරීමක් කරලා මෙච්චර මේ ශුන්‍යකාරයක් කරන මෙච්චර උපාසක පිළිගන්න මෙච්චර දීලා කළා යෝගී කෙරුවට පස්සේ දැන් මගේ හිත හිතු කියන හිතී කියලා ඒකට කාම ගුණයන් අයින් කරාට පස්සේ එතන ලොකු හිතනක් තියෙයි. ලොකු විවේකයක් තියෙයි. ලොකු ආධ්‍යාත්මයක් තියෙයි කියලා බලන්න. නමුත් මෙතන කාට හරි කියන්න පුළුවන්. එතන ඉඳගත්තු පමණින් හිත හිස් වෙනවා කියන්නේ. ඇත්තට මෙන්න ඊට වඩා ඒ නිසා දරුවත්ටේ සඳහන් කරනවා ආනන්දය දැන් අපි ජීවිතය රූපෙදී අපිට ඉන්නේ පූර්වරාමයේ දැන් පූර්වරාමයේ ඉන්න අපට ඒ සතුටක් ඇති කර ගන්න පුළුවන් අපි ගිහිය අතහැරියා අපි ඉන්නේ දැන් අරන්නේ අපි ඉන්නේ දැන් ගහක් වල අපි ඉන්නේ දැන් ශූන්‍යාකාරයේ කියලා ඒ අරණ්‍ය සංඥාව නිසා එතන මේ ගිහිය අතහැරියා කියපු සංඥාව නිසා ඒ සංඥාව අපි අගය කරන තාක් අපිට ග්‍රාම සංඥාවෙන් කරදර නැහැ අමුදරුවන්ගේ කරදර නැහැ අරක බාන්නේ කරදර නැහැ. අච්චමන් වෙන මුතුලින් කරදරයක් නැහැ. මොකද අපි දැන් අනේ මේ ගීයට ඇරිය හොඳයි කියලා. අනම්මේ යන්න ලැබුණා කියලා ඒක සමාදම් වෙලා ඉන්නේ. සමාදම් වෙන නිසා හිතේ පිළිච්ච නිසා විකට හොඳතුවක් පිළිබඳව, ගැඹුරුතුවක් පිළිබඳව, අරක බාන්න පිළිබඳව, රත්රාමී පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. මොකද අපි අරණ්‍යගත වීම සතුටක් කරගෙන නමුත් ආනන්ද අරණ්‍ය කියන්නේ සැපක් නෙවෙයි. අරන් ගියා පස්සේ උනතෝ නටුනතෝ අපි එලතෝ නඩලතෝ හම් වෙන්නේ අවශ්‍යෝලේ කරගන්නවා මෙන්න මෙතුළු මඟුරුයි චස්සයි নানা ප්‍රකාර දේවල් ඒ නිසා දැනගන්න ඕනේ මේ ගමක් අතහැරලා නගරයක් අතහැරලා සුඛෝභෝගී ජීවනක් අතහැරලා අරණ්‍යයට ආවා කියලා අපි සතුටුකමක් ඇති කරගත්තට අරණ්‍ය කියන්නේ ආනන්ද ධරතයක් අරණ්‍ය ආනන්ද අරණ්‍ය කියලා කියන්නේ දැවිල්ලක් රණිකන් දැවිල්ලක් නමුත් තේරෙනවා නම් ඒ ගමක් ලෝකයක් දැවිලි කැවිලි අයින් කරන්න මේ අරණ්‍යයක් දැවිලි කැවිලි බාරගත්තට පස්සේ මේ දැවිලි කැවිලි සාපේක්ෂව අනිකුත් ගමක් සම්බන්ධ විහිදරක් සම්බන්ධ චිත්ත පීඩ අයින් වෙනවනේ අසහන අයින් වෙනවනේ ඒකයි මේකේ තියෙන එකම ආකාරය අරණ්‍ය ගැන හිතාගෙන සතුටුසින් ඉඳලාකර ගමෙන් එන පීඩාවට ඇතුලේ දේලාවේ තියෙන නමුත් අරණ්‍ය වාසය කියන්නේ සපක් නෙවෙයි. ඒක තමයි කාණි කරන පරිසරයක්. නමුත් ආධ්‍යාත්මික කියන කෙනා ශූන්‍ය සාධක ආදර්ශයෙන් දන්න කෙනා ගන්න මහා දුක්ඛන්දරක් අයින් කරන්න පොඩි දුකක් අල්ල ගැනීමක් මෙතන කරන්නේ. අන්න ඒ අතින් බලනකොට අරණ්‍යට පැමිණීම කර්ම ගුණයන්ගේ ශූන්‍ය හිතක් හදාගන්න. ග්‍රහම සංඥාවෙන් ශූන්‍ය හිතක් හදාගන්න බැහැ. ඉතින් දුක් ඉවර වෙලා නැහැ. අරණ්‍යයට සම්බන්ධ දුක් කියනවා. ඉතින් ඒක ධර්මයට සම්බන්ධ කරලා කියනවා මේ දුක් ටික නිසා අරණ්‍ය සම්බන්ධ දුක් ටික නිසා ලෝකයක් දුක්. ග්‍රහන්තවල සම්බන්ධ දුක් ඔක්කොමයි කරන්නේ සමම කියනවා අපි ග්‍රහම සංඥාවෙන් ශූන්‍යයි දැන් අපිට තියෙන්නේ අරණ්‍ය සංඥාවට දුක. දැන් මෙහෙම ඉන්න කෙනා මේ ආරම්භ සංඥාවේ ඉන්නේ කරනවා. ඒ ආරම්භයේ ඉන්න වෙලාවක පරියන්කේ ගියා කියලා හිතමු. සම්පන්න ගියා කියලා හිතමු. එයා තමන්ගේ හිත මුළු අරන්නේ පුරා විසඳුවක් නැතුව තමන්ගේ ඉඳගෙන ඉන්නේ ඉරියව්වට විතරක් ගන්නයි. කයට ගත්තයි කියලා. ඒකත් එයාට තේරෙන පටන් ගන්නවා. කයේ හිත තියෙන තාක් කාලෙ මම දැන් මෙතන ඉන්නවා කියලා හිතන තාක් කාලෙ ග්‍රාම සංඥාවෙන් හිත ආතුර වෙන්නේ නැහැ. අරඤ්‍ය සංඥාවේදී ආතුර වෙන්නේ නැහැ. හැබැයි මේ කයේ හිත පවත්නවා කියන එක දැන් ඉදිරියටත් වෙනවා. අප්‍රමාද වෙනවා. සතිමත් වෙනවා. දැනුවත් වෙනවා. ඒක නිසා යම් වෙලාවක ඒක නාමේ කය කියන සංඥාව ගන්න ඒකත් නිසා ඒකට හිත යෑම නිසා අපදන් මේකට කියලා දාන්නේ ඒ චිත්තක්ෂණේ නඩු ලෝකයක් සම්බන්ධ තිබුණා සාරණ අරණ්‍යයක් සම්බන්ධ තිබුණා සාරණ කියනවා. ඒක වෙන පැත්තකින් ඔය පොට්ටපාද වගේ සූත්‍ර වල සර්වත්‍ංශය සඳහන් කරනවා. මේ කාම ගුණ එතන කාම සංඥා කාමුනේ වෙනද තමයි කාම සංඥා කියන්නේ. කාමුනේ නැතිකොට කාම සංඥා වෙලා පාඩම් කරනවා. නැති කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ආරාධනක කල්පලක්ෂ කර උපවේශී ප්‍රතිපලිය තමයි දන්න රූපයකට හිතේදී පවනදී කාමෝදය සහ කාමසංජයන අයින් කරන්න පුළුවන්. එහෙම නැතුව කාමසංජය අල්ලකොට ඒක කරන්න බෑ. හිත මොකකින් හරි පුරවන්න. චිත්තක්ෂණය මොකකින් හරි දන්න දෙයක පුරවන්න. මේ දන්න දේ රූප සංඥාවක් වෙනවා. රූපයක් වෙනවා. ඉතින් අපි මේ කාය ආය වර්ෂණාව රූප කර්මස්ථානයේ අරගන්නවා සීළු දුක් කරන්න වාංගු කරන්න මේක හිත තියෙනකම් කයේ හිත තියෙනකම් මේ රූපේ හිත තියෙනකම් ග්‍රහ සංඥාවක් නැහැ අරණ සංඥාවක් නැහැ ඒක නිසා ඒ කයට හිත අරගෙන ග්‍රහ සංඥාවේ අරණ සංඥාවේ ශූන්‍ය වීම දාන ශීර්ෂින් කියනවා අපිට එක චිත්තක්ෂණයක නම දැන් මෙතන ඉන්නවා මගේ මේ කයේ තියෙනවා කියලා ගන්න නම් එයා මුළු ලෝකෙම දන් දෙන්න ලෑස්ති. ලෝකෙ දන් දෙන්න කැමති නැති කෙනාට චිත්තක්ෂණයට කතා වෙන්න බැරි කෙනාට එක චිත්තක්ෂණයකවත් කයට එක ගන්න බෑ. ඒ වගේම එයා දන්නේ නැහැ. මේක චිත්තක්ෂණය කයට එක ගන්නවයි කියලා කියන්නේ මුළු ලෝකෙම දෙකලා. ලෝකයේ අතහැරියා හරගමන කුසලයක්. එක චිත්තක්ෂණයකට කයට එක ගන්නයි කියලා කියන්නේ මම දැන් ඉඳගෙන ඉන්නවා. මේ සක්මන් කරනවා කියලා දාන්න චිත්තක්ෂණයේදී ඒක 100ට 100ක් හරියයි කියලා කියන්නේ 100ට 100ක් ලෝකේ පඤ්ඤාවෙන් අයිපුරා දුක්ඛ වලින් අයිපුරා එයා ලෝකෝ ශුන්‍යතාවයක් තමයි වර්තමාන මොහොත ඉතින් අපි කාය වශනාවේදී ආධුනික යෝගාවචරයට මේ විශාලම පිටකමක් විදිහට ලෝකයක් දන්ති ලැබෙන කුසලයට සමානයි එක චිත්තක්ෂණයක් තමයි ධර්මයේ රූප කරපතානේ කියන්නේ ඒ වගේම මේ කයේ හිත පිහිටවලා ඉන්න වෙලාවට අපි ගත්තොත් සම්පන් කරනවා ඒක නැත්තම් අරයන්කේ ඉන්නයි කියලා අලවසේ කරගන්නවා ඒ චිත්තක්ෂණයේ කායික දුස්චරිත කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ අපි මෙරිම කරවන් කිරීමක් හෝ කාමීච්ඡාචාරයක් කරන්නේ නැහැ වචී දුස්චරිත බොරු කියලා නිසචන පරිදෙන මුකුත් නැහැ නිසා ඒ චිත්තක්ෂණයට අන්ධහල බලන්න කියනවා. සීය සීයේ සීයක සීයක් සම්පූර්ණයි. සම්මන්ත වෙලා වෙයි තමයි මනුක. අපි සම්මන් කරනවා. ඒක අපිට පේන මොහොතයක් නෑ. පේන ලක්ෂණක් නෑ. නමුත් ඒ චිත්තක්ෂණය නම් මේ ධර්මයේ ඉන්නවා කියලා දන්නවනේ. අර සාවිසාල ධනගෝලයක් සිද්ධ වෙනවා. ඒ වගේම සීල කුසලයක් සිද්ධ වෙනවා. එයා දන්නවා මේ සක්මන් කිරීම නිසා නිරතුම වීමේ කටයුත්තක් වරකම් කිරීමක් කාමීත්‍යජාල බොරුවක් එහෙමක සත්‍යපසතනක් නැහැ ඒක නිසා යාට මේ කටකල පරිලක්ෂය ගත කරන චිත්තක්ෂණ පාස නැත්නම් තප්පරණ පාස විනාඩි ගන්න පාස සක්මණේ ගත කරන විනාඩි ගන්න පාස මරණ චිත්තක්ෂණ යම රජු ඉස්සරහම මායන් සුභකේත ඇටි මේ මුළු ලෝකෙම ඇතුළත තියෙන්නේ දීපද කඩන්නේ නමුත් මම සර්වඥ සාසනෙ මඩයන් කියනවා මෙච්චර චිත්තක්ෂර ගන්න. මෙච්චර සම්පල ගන්න. මෙච්චර විනාඩි ගන්න. සිල්පදයක් තියෙනවා. ඒක කරන්නේ ඒක සාමාන්‍ය මෙලොවින් කිසිම කෙනෙකුට අභීතව ප්‍රකාශ කරන්න බෑ. මොකද සිල්පද කියන්නේ තරම්ම බොහොමින්මඩ කැඩෙන දෙයක්. මේක දැක්කම නිසා මේ කයට හිත ගන්නවා කියන එක කර කෙනෙකුට හම් වෙන ආනිසංස ගත්තු දාන කන්දක් දෙනවට වැඩිය. ලෝකයක් දෙනවට වැඩිය චිත්තක්ෂණයක් විතර කයට ගන්න පුළුවන් ලාභයි. අපි දානයකින් කොච්චර දුර්ලභද කියනවනම් තමයි අපිට එක චිත්තක්ෂණයක්වත් කයට හිත ගන්න බැහැ. අපිට විතර ගහුව වෙන මතක් වෙනවා. අතීතය ගැන මතක් වෙනවා. අනාගතය ගැන මතක් වෙනවා. අතන මෙතන ගැන මතක් නෑ. හැම මතකයකින්ම කෙරෙන මොකද බීසා වටින කුසලයක් වෙනුවට අර කොයි දුර යතුම් පන්දරයක්. කල්පනා කරකර අපිට මේ කියන ත්‍රිශි චිත්තක්ෂණය අපිට මේ හම්බෙච්ච නිර්මල චිත්තක්ෂණය අපිට හම්බෙච්ච මේ ඡේම භූමිය අපි ආවදීලා අතීතයට හරිතයි දරුවෝ ගැන අම්මා අප්පා ගැන අතලයි මෙතන ගැන කල්පනා කරමින් ඉන්න ලොකු කුසලයක් කියලා හිතනවා. නමුත් මේ අරසා කරන මේ ලැබෙන අන්ධකත් එක බලනකොට මේවා ගිහින් කනින්න බැරි කරන්නේ කුංචි කුසල් වලින් තමයි අපි වටිනා මේ කුසලය ආකරා. ඒ නිසා භවනා කුසලයේ ලෝකවලේ කියලා දන්නවා කියලා යා කියන්නේ කරවඩන් කරලා නෙමෙයි කරවඩලා ලෝකයක් දන්දීමක් සිදු වෙන චිත්තක්ෂණ භාවනා කරනකොට අරමුණේ හිත තියෙනකොට කයෙහි හිත තියෙනකොට සීලදී ඍෂියක් අවසා වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් දැන දැන දැක දැක විනාඩි 5ක් තරම් මේ ඉරියව්ව එක කරත්වා පැහැදිලිව තේරෙන්නේ මේ සම්පූර්ණ කෙලෙසින් වැටෙන්නේ මේ ලෝකේ මම ධානය කිජයරත් ආසීය කිජයරත් ඉතිහාසක ප්‍රතිචාරය මම දැනගන්න පහක් කියලා මට හයක් හතක් අටක් නවයක් කියලා අර කායත හිත ගන්න ප්‍රමාණය වැඩි කරන්න වැඩි කරන්න කාම ගුණයන්ගෙන් සහ කාම සංඥාවෙන් ඉතිශුන්නේ හැබැයි සර්වපත්‍ය සඳහන් කරන මේ කායයේ හිතගත්ත දෙකේ සත්‍යක් නෑ. කවදාවත් නෑ. ඒක හරි දැනීමක්, ඒක හරි දැනීමක්, ඒක හරි ධර්මයක්. නමුත් ඒකෙන් සාක්ෂියක් ලැබෙනවා මගේ හිත ලෝකයට එක්ක පැතිලා නෑ. මගේ හිත සීලේ කඩාරන්නේ ඒ නිසා මේ ධර්ම පුංචි දුක මේ ධර්තය මේ දැවිල්ල මේ තැවිල්ල දුකක් වශයෙන් සලකන්නේ පාපන්නේ ප්‍රමෝදයක් විදිහට හරකා ගන්න ප්‍රතිකාරයෙන් ලැබී ආනිසංසයක් කියලා හරකා ගන්න. කෙලෙස් අඩුවකයක් කියලා හරකා ගන්න කියලා මේ කායක හිත ගැනීම නැත්නම් රූපාරම්මණයක හිත ගැනීම ලැබෙන තරකය උරතලෙකට ගන්න කියන්නේ. තමයි හම්බෙච්ච ලොකු ජයග්‍රහණය ඔක්කොටම කරන්නේ නැහැ. මේ ප්‍රතිපදාවේ දියුණුවක් කියලා ගන්න පටන් අරගත්තාම යා ඊට කිනොත් ඒ වෙනකොට ඒ වෙනකොට දියවෙන පුනතරම් ගන්න අවශ්‍යයි. කයට හිත ගන්න ගන්න ඒක එච්චර මේ රූප බලනවා වගේ හත්දානවා වගේ හැටක් නැහැ. ආධ්‍යාත්මික ලාභයක් මේකදී. බුද්ධාලේ උතුම්න සදාර්ථකීමක් කරනවා. මේක හිත ශූන්‍ය කිරීම. කාමෙන් කෙලසන කාම සංඥානේ ශූන්‍ය කිරීම. ඉතින් මේ රූපෙට හිත දැම්මට පස්සේ මේ රූපයේ හිත පවත්නකොට ගරුවචනාසීටදී පොඩ්ඩක් ගැඹුරකට ගෙනියනවා. මේ රූපය කියන්නේ අපිට මේ කන්ද, මේ කන්ද, මේ කය හතරමහා ධාතුන්ගෙන් හැදිලා තියෙනවා. මේ හතරමහා ධාතුන්ගෙන් හතර වෙනාම අපිට කරදර කරන්නේ නැහැ. එක දීයති චිත්තක්ෂණයකට එකමයි අපිට කරදර කරන්නේ. යා කරදර කරන්න නැගිටිනකොට යා අනිත් තුන් දෙනාම කලාව බල තමයි නැගිටින්නේ. අපිට වාතේ කිපුම අපිට වාතමාරුවක් ආවොත් ඒ වාතේ නැගිටින්නේ තේජෝ ධාතුවේ දුකයි කරගෙන. පඩවි දර්ශනය දුක් අයින් කරගෙන ආපෝ දර්ශනය දුක් අයින් කරන වාතේ හැබැයි කිපිලා. එයා රජවිලා. මේ අපි දන්නේ වාතේ රජෙනුත් එයා අනිත් තුන් දෙනෙක් පලාවනවා. ඒක නැත්නම් ආපෝ දර්ශනවත් වැඩි වෙන ගැටි කරනවා. ඒ විලාක අනිත් තුන් දෙනෙක් කරදර නැහැ. තේජෝ ධාතුව, පඩවි ධාතුව. මෙන්න මේ විදිහට මේ හතර දෙනාගේ හතර දෙනාම විතිකාරය වුණාට දීයේ චිත්තක්ෂණයට එක්කමයි නැගිටින්නේ. ඉතින් බුදුජානකසේ සඳහන් කරන මේ කාය කියලා මේ හතර දෙනාත් එක්කම රණ්ඩු වෙන්න එපා. මතුවලා එන්නේ මොකක්ද කියලා බලන්න. එයා දන්නවා. එයාගෙන් එන දාකේ දන්නවනේ. ඔබ කාය දන්නවා. මුද කායේ කායේ ප්‍රධාන නැගිටින්නේ නැගිටින කවුද කියලා. ඒචයි මේ සුරතුන් නැතසුරුතේ ඉතකට පටවිලා කරන දෙන්නවා. මුළු කායේ පාරක්. මේ ඉන්නේ මේ රූප කොටක් මේ පටවි ප්‍රදේශ විතරක් බලන්න. ඒක බලනකොට ඔන්න කයේ ඒක තියෙන පාට පටවිය තේරෙනවා. පටවිය නැතිවෙන අනිත් සුන්දර ඇත්තෙත් නෑ. පටවි ධාතු කියන මොකක්ද? මේ හිතේ ඉන්නකොට මේ පොළවේ තාදලක් කියලාටේ. කයේ මෙහෙක කියලාටේ. සුමතුලක් කියලාටේ. ගුරුසුලක් කියලාටේ. බරක් කියලාටේ. සෑහලුක් කියලාටේ. ඉතින් සක්මන් කරනකොට මේ ගොඩක් අදාළ පරිවර්තන කරගියේ. අපිට තමයි පියවරේ මේ වැල්ලේ විදිනකොට වැල්ල මෙලකයි පොළොව කකුල තදයි. තක්මේ කිමින්ටිය වෙනකොට කිමින්ටිය තදයි කකුල මෙලකයි. ඉතින් මට තේරෙනවා මේ වැල්ල කිමින්ටිය වෙනස. මට තේරෙනවා නේද? ඒක තේරෙන්නේ මේ තදගති මෙලකට හරහානේ. ඉතින් යාම ඉතල දෙපාක් කරලා පොළොව තීතලයි කකුල රස්නේ. උන් මන්තාන වෙනකොට පොළොව රස්නේ කකුල තීතලයි. ආ වැටෙනවද මේක වෙනස? එහෙම නැත්නම් පොළොව දෙකයි කකුල දිගයි. එන්න කකුල දෙකයි පොළොව දිගයි. එහෙම නැත්නම් උඩෝනිස්තරය කකුල චංචලයි. එහෙම නැත්නම් අපි එක්සර්සයිස් කරනකොට කරගෙන පටිහිල්ල වෙනකොට කකුල නිස්තරය පොළොව චංචලයි වගේ පේනවා. මෙන්න මේ කාරණා ටික දන්නවනම් මේ කියන්නේ අපි ඒක 100 100ක් එක නතර කරුවයි කියලා. අපේ හිතේ වෙලාවට ආනන්දඥාන අම්බර නෑ. ධාම සංඥා දුකෙන් සූත්‍යයි. අරඥ සංඥාව ශූන්‍යයි. කයම කියලා කවුකම් දන්නේ පටවි දාර්ථික කියන. ඒක දන්න. ඒක දැක්කත් නෑ ඒක කරදරයක්. බලන්නේ කරදරයක්. නමුත් ඒ නිසා හිත රසල් හිත ශූන්‍ය වෙනවානේ ප්‍රතිපදා වෙන්නේ කෙලෙස් නැති වෙනවානේ කියලා. ඒ වැටෙන කර්ම වඩ වඩා සමීප උත්සන්න ආසන්න සාදරේ ප්‍රේමේ බලනවා නම් යාමිත කොච්චරක් මේ පටවි ධාතුවට දිග ගන්නවද නිමග්න වෙනවද යෙදීකට කරනද ඒ තරමටම ගමේ කොටේද ප්‍රශ්න වෙදී අයින් කරලා අරමුණ සම්බන්ධ ප්‍රශ්න ඉතින් අයින් කරනවා කය පිළිබඳව නඩත්තුවත් අයින් කරනවා මෙතන එතන එතන එතන වාක්‍ය මේ පටවි ගතිය තමයි ඒක අප්‍රමාණීව භාවනාවේ උදවන්න උදව් වෙනවා මේ හම්බ වෙනදී දක්ෂදී මොනම ලාභයක්වත් සත්කාරයක්වත් සම්මානයක්වත් යෝගයක්වත් දෙන්නේ එකක් නෙමෙයි. අපි මේ කිනකොට වැටෙන කරුණු අපිට අරගෙන ගිහින් වල පරමිත ප්‍රාර්ථී බෝතලයක් පිළිසුනා තත්වා කරන්නේ. මේ අපිට දේවල් වලින් මේ රතපාක්කත් හම් වෙන්නේ නැහැ. මේ හොඳට මතක තියාගන්න මේ දැනුම නිසා ගමක් සංඥායින් කරනවා. අරණ්‍ය සංඥායින් කරනවා. කය සංඥායින් කරලා හිත ශූන්‍ය කරනවා. යම් දවසක මේකට අමාරු වෙන්න පුළුවන් මම ගන්න දර්ශනය. නමුත් හුදුවට රක්මන් කළ රක්මන් කරලා සමහර කට්ටිය මට ඇවිල්ලා මේ අපාර කරන කොටක් කියලා දෙන්නේ කියලා. ඒක රක්මන් කරන මේක තමයි කියලා. අපි හිතුව මේකද මම රක්මන් කරන්න තීන්දුව කරයි කියලා. දැන් මේක රක්මන් කරන්න තීන්දුව කරා මම මේක දිහා හිතගෙන මේකත් බලන්න මම හිතා ගන්නවා මේකේ කාටවත් අනේ පාරක් නෙවෙයි මේක රක්මන් කරනවා කියලා. ඒ හැක්මන් කරනකොට මට හැටෙනවා නම් මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ. මම හිටගෙන නෙවෙයි ඉන්නේ. මම නිදාගෙන නෙවෙයි මම ඇවිදිනවා. ඉච්චරක් මට. අයින් මාගේ හොඳම ක්‍රියාකරණයක් නිදාගෙනක් අභිගම මොකක්ද ඕනේ මම හිටගෙන නෙවෙයි ඇවිදින්නේ. ඉඳපුදී මේ ඉඳගෙන නෙවෙයි මුතියගෙන ඇවිදිනවා. ඒක ඇඟින් අහන්න ඕනේ. ඔබ කොහොමද ඇවිදින බව සාතික කරන්නේ? හොඳ ප්‍රතික්ෂේප කරා. කොහොමද උරගාට කියන්නේ? ඉතිහාස දිවිදෙනවා නම් දෙලිෂ කොට මම යටි පහක විමුණ දැනදී ඒකෝනාකාර කොට. එවිදින කොට දැනන්නේ පතුල් දෙකේ වදින්නේ. ඒකත් මම මේ හදගත්තේ මෙලෙක් කරනවා වැටෙන්නේ. උණුසුම සිදෙනවා වැටෙන්නේ. වැටෙන ගැටි නැති ගැටි වැටෙන්නේ කියලා ඒ සක්මන් කරනකොට ඒ කාරණා කියලා වැටෙනවා. එයාට ඒ කාරණාකින් ලාභයක් සත්කාරයක් නැනොත් ඒක හතරී මහරහ ගන්නවද ධම්මනේ ඒක පිහිටයි කියලා. ආන්නේම දැන් අරගෙන යන කෙනෙක්ට අවිශකරණක් අපිට බලන්න. මින්කලේ යහපැත්තට යනවා අපෝ මේ පැත්තට යනවා අපෝ යහපැත්තට යනවා අපෝ මේ පැත්තට යනවා. හිතන්න මේ විදිහ කතාවක් කිටි කරලා කියනවා යම් වෙලාවක් එනවා. මේ කපටි කෙනෙක්ට ඇවිදලා ඇවිදලා ඇවිදලා මේ ඇවිදින එක අනායාසෙන් සිද්ධ වෙන වෙලාවක් එනවා කියලා හිතනවා. මම ඉන්නේ මම මම පටන් ගන්නකොට මම ඉන්නවා තමයි. පටන් ගන්නකොට මම වාසිය මරනවා තමයි. පටන් ගන්නකොට ඕන තරමට බලනවා තමයි. පටන් ගන්නකොට ඕන තරමට බලනවා තමයි. සක්මන් කරලා කරලා කරලා කරලා ඒක හුරු වෙච්ච කර්ම කොච්චරද කියනවා. අනායාසයෙන් සක්මන් කරන තැනට එනවා කියලා හිතනවා. ඒක උඩ තමයි තේරෙන පටන් ගන්න මේ ඇඟ දීපු මිනිස්සෙක් වගේ යහට නඩ වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් ගියාම මේ පතුලේ අදකට මිලෙච්චි වැටෙච්ච කාද මේ අනිකුත් මස් පිළිවෙල නල්කෙන ගති කම්පන ගති චංචල ගති මුළු කයෙම ටික ටික ටික ටික තේරෙන පටන් ගන්නවා. තේරෙන පටන් ගන්නකොට තේරෙනවා මේක වයිකර බොනිකේ කරදිනවා වගේ උළුස් බට්ටක් කරදිනවා වගේ කල්වර කොච්චිකාවක් පැත්තෙන් වගේ රටාවක් තියෙනවා. ඉතින් රටාවකට ඇවිදින්න පටන් ගන්නවා. සක්මන කියනවා. ඒක අනායාසයෙන් වෙනකොට මේ කෙනාට එන අවස්ථාවක්. තමන්ගේ තමන් ඈත් වෙලා තමන් දිහා බලන්න පුළුවන්. කවුදෝ ඇවිදිනවා වගේ තමන් බලන්න වගේ. ඇවිදින්න යනවා. සක්මන යනවා. තමන්ටම පිටින් ඉඳලා බලනවා වගේ වෙනවා. මේකට අපි සාමාන්‍යයෙන් භාවනාවට කියන්නේ අනායාසයෙන් සම්පන්න කරනවා කියන්නේ. මේ අනායාසයෙන් සම්පන්න කරනකොට මෙයාට කවදුරට මේ වහවවාදී මෙහි කරන්න කියන්නේ ප්‍රතිකාරණය. දක්න දක්න වශයෙන් මෙහි කිරීම කරදරයක් කරනවා මේ ජීවිතේ පිළිචිතිව. මේක දියාපලයි. බලන්න ඉන්නකොට තේරෙනවා. මුලින් මුලින් දක්න පුරුදු කරනකොට මම වම දිනවල වම කියලා මෙහි කියලා දක්න කියලා දක්න මෙහි කියලා ගන්න යාළුවේ ආදරේ අල්ලගන්න අන්තිමට කරගෙන කරගෙන යනකොට මෙයාට පුළුවන් වෙනවා ඒ වම දක්න සංඥා නැහැ නමුත් ශරීරයේ කාමානි වේගයට මේක සක්මන කරනවා අන්න එතෙන් යනකොට තමයි භාවනාව පටන් ගන්න කියලා කියන්නේ ඉතින් යනකම් අපි මේ භාවනා පුරු කිරීමක් කරන්නේ අන්න ඒ මට්ටමට යනකොට රූප කායය නැත්නම් ඇවිදින කායය පිළිබඳව තිබිච්ච සංඥාව නැත්නම් මේකට කියන්නේ රූපය නෙවෙයි රූපේ ක්‍රමයේ ගෙවිලා අනායාසින් යනකොට රූප සංඥාව විතරයි වෙන්නේ අනිත් රූප සංඥාවේ ඉන්නකොට ඒ කෙනාට තේරෙනවා මේ ඇවිදිනකොට නිදිමත වෙනවා ඇවිදිනකොට යාක් නැට වෙන එක තමයි මේ මොකද්ද මේ වෙන්නේ ඉතින් මගේ මේ සමගියව කාම කරනකොටම ගෙන්නේ ඉතින් ඉබේම කය ඇවිදිනවා ඇවිදිනකොට අර තිබුණ මේ මේ ප්‍රධාන අවදි භාවය විස්තර කියන්න පුළුවන් ගැතියි නැතිවෙන්න පටන් ගන්නවා ඉතින් ඒකකොට ඒ යෝගාවචරය වක්තාවට චෝදනා කරනවා අර මොල් කාලේකද සතිය නැති වෙලා ඉලහට බලන සමාධිය නැති වෙලා එතන සත් සක්මන පාලෙ නිගිලිලා මගේ හිත නිකන් තෝන්තු වෙලා වගේ නමුත් මේ වෙන්නේ මොකද්ද? මොකක් මේ හිත ඇති පැති යෙදී ගත කරනකොට මේ භාගය ඇතිවීම පිළිබඳව පය කපණකේදී ලැබෙන මේ මොසොසිටි කම්පණ චන්චලත භාගයක් ඇති වෙන්නේ නැහැ. ඒක මේ ආශා කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේ විදිහට මේ ඊ අටමුණේම අනායාසින් යද්දී දිගට භාවනා කරනකොට මේකට සංසාරේ පුරාම ගෙනිච්ච රාගයේ යම් ප්‍රමාණයක් කීප වෙන පටන් එතකොට මේ අය විදිනකොට මේකෙන්ද ද්වේෂයක් එන්නේ නැහැ. බරක් නැතුව පැහැදිලි ඉතින එකනේ. දැන් අපි බරක් කොස්සන කන්නක් නැගෙනකොට නම් ඒකට තරහක් එනවා. මාරි උත්තරණයක්. දැන් මේ කරේ බර පිටර වෙනවා. ඒක තරහක් නෙත් නැහැ. මෙන්න මේ නිසා මේ රාගය, ද්වේෂය දෙක සක්නේදී අඩු වෙනකොට හිතට දැනෙන්නේ තෝන්තුයි. හිතට දැනෙන්නේ පාලනය කරගන්න බැරි ගැතියක්. හිතට දැනෙන්නේ ආන්ටමට්ටු කරගන්න බෑ ඔහේ නිකන් මුචිලාවක් පැද්දෙනවා වගේ තේරෙනවා. ඉතින් උගොල්ලෝදනේ මේ භාවනාවේදී මේ රාගය කැපෙනකොට, ද්වේෂය කැපෙනකොට මේක හඳුනාගන්නේ නීරස වීමක් විදියට. මේක හඳුනාගන්නේ කර්මල වීමක් විදියට. මේක හඳුනාගන්නේ ඒකාකාරී වීමක් මේක හඳුනාගන්නේ කාලේ නිවීමක් විදියට. මේක හඳුනාගන්නේ අනිශ්චිත කරගත්තක් වගේ. සැපසහිත කරගත්තක් වගේ. තම සර්වඥාන්සේ සදාකන්නේ කිලස් දෙවිච්ච නිසා උග්‍ර රාගය උග්‍ර ද්වේෂය අඩු වෙනකොට මේ හිතේ ඇති වෙන විරාග ධර්ම තමයි මේ පහළ වෙන්නේ. නමුත් මේ යෝගාවචරයට වෙන්නේ හේ බාලා ගියා. කම්මැලි වෙලා ගියා. නීරස වෙලා ගියා කියලා. ඉතින් ඒක යාර කමඨාන රූප උනේ නැත්තම් ඒකනදී. මේ භාවනාව හරියනකොට ඒ තමන් කරගෙන ඉන්න වැඩේ පිළිබඳ විරාගය පාලන. රාගය මේ පාලන වෙන්නේ. ඒ වගේම නිරුද්ධ වෙන කතිය, නිරෝධ වෙන කතිය පහළ වෙනවා. ඒක අපේ සාමාන්‍ය සාකමනක අඳුරගන්නේ කම්මැලිකම විදියට. නීරසකම විදියට. ඒකාකාරීකම විදියට අසරණ ගතිය විදියට මේ අසරණ කියනකොට අපි ඒ පැත්තට වුණා. උනන්දු කරලා ධෛර්යය දෙන්න සල්පසලාල නැතිලා යනවා. සාදුරට භවනා කරන්න එළබවන්නේ මේක තමයි මාර්ගය අපිට දීලා තියෙන උගුල. ඉතින් කවුරුත් අපිට සක්මන භවනා අපේ හිතා සුද්ධ කරගත්තා. යාර තේරෙකොට මේ නිදිමත ගතිය ඉන්නවා වගේ. කම්මැලිකම එනකොට යා දැනගන්නවා මගේ හිතේ ඉන්නේ ඉන්නේ ඉන්නේ රාගයෙන් ද්වේෂයෙන් අයින් වෙනවා. ඒකයි මේ මොහේ ටිකක් කියන්නේ. ඒකයි මේ හිත අතීතනාගතිට දුවන්න පටන් අරගන්නේ. සැකපහල වෙන්නේ. මම මේ භාවනාමික දියුණුවක් ප්‍රතිපදාව ඉදිරියට යනවා. මගේ පෞරුෂත්වය කියන්නේ මගේ ශ්‍රද්ධාව කියන්නේ මගේ වීර්යය කියන්නේ මේ අතාරින් දෙකා දැන. මෙහෙම කෙලින් දෙකට දිගට භාවනා කරා. අනිත් කර කර යනකොට තමයි භාවනා කරනවද නැද්ද? සක්මන් කරනවාද දැක්ද කියන්නේ මේ හොඳ පැවිදිමින් තිබුණු රූපේ පිළිබඳ සංඥාව ටික ටික ටික ටික දීර්ඝ පටන් ගන්නවා. සමාහයකට වැල්ලේ ඇවිදිනකොට මේ වැලිකට නලිනව නලිනව වගේ පේනවා. බ්‍රැන්ඩ් එක අරගෙන ඇවිදින්නේ. එහෙම නැත්නම් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් කෝච් එක ඔය ඔබ්සර්වේෂන් සම්බන්ධයෙන් පිටිපස්සට පැත්තේ ඇවිදින බලාගෙන කෙනෙකුට කොච්ච පාරටදී බැලුවොත් ඒක පස්සට තල්ලුලා යනවා වගේ නෙවෙයි. මුදුනේ සම්මනිය යනවා තමයි තියෙනවා කන එක දැනෙක ඉන්න පොළොව වෙලිනවා. මේ පොළොව නලියනවා. පොළොව නිකන් පීඩමක් වගේ. පොළොව නිකන් බෙරිගුවක් වගේ. පොළොව නිකන් ගොජ දානවා වගේ. ඉතින් එන්න පටන් ගත්තාම බලන්නේ ඇයි වතුර ගන්න ගන්නවා නානා ප්‍රකාර අමතන් සුදු ප්‍රකට ගන්නවා. මේ මේ බීලද මම ඉන්නේ. එතන මේ තෝන්තුලා මොකද වෙලා තියෙන්නේ? අර රූප සංඥාව ඉමන්ෙන් ආයතන වෙලාවේදී අපේ අනිච්ච සංඥාව දිනු කරපේකෙන් ගන්නවා මේ බලාගෙන හිටපු දෙයම දැන් විපරිණාම වෙනවා විරෝ විරූප බවටපත් වෙනවා මෙන්න වෙනස් වෙනවා අපේ හිත කැමති නැහැ අපේ කොනේ ආනිච්ච සංඥාව ඇතුළේ පැත්තක තේ කාය බලනවා මේ බලන්නේ ඇත්තටම සීමාවට මම මේ උරක්යක් කොට දෙන්නේ නැත්නම් පොළවේ ඉන්නේ මේක මීටරි උගාවක් බලවත්. මේකේ 8000 ගුණයකින් බලවත් පරියන්කි. ඇත්තට වහගන්නේ වාස්තර වශයෙන් කරකවන පටන් ගන්නවා රූපේ යනවා හදාගන්නවා. ගොඩාක් මේ බුද්ධ ඥානන්ති පින්නන්නේ. රූපය දැන් මේ අර කාම ගුණ කාම සංඥා යොන් පිළිගන්න අපි තාක්ෂිකකත රූපය එකම රූපය දිකින් දිකට අසුර කරලා ඒ රූපයේ තියෙන විවර්ණක වර්ණ ගතිය විවර්ණ වෙනවා. රාග ගතිය විරාග ගතියට එනවා. ඒක සාමාන්‍යයෙන් අපි සිංහලයා ගන්නේ දෙවේදී දකින්න කුකුලාගේ කර්මලා මේලේ පෙනී නැකදීම සුදු වෙලා කියන කුකුලේ කර්මනේ විතරම නෑ එතකොට සුදු පාටයි. කලින්ම ඉඳලා ඉන්න කුකුල කර්මල ගන්න කරතු පාටයි. ඒක තමයි මේ එකම වස්තුව බොහෝ වෙන අසුරු කිරීම කාම වුණාට දෙන දෙන එකම උත්තරේ. කාම ගුණය කියන්නේ වස්තු වෙනස් කරකර, සටහන් වෙනස් කරකර, ආකාර වෙනස් කරකර, ගුණය වඩන එකයි. මේක වෙන වෙන දේවල් දෙන එකයි. ඉතින් බුදුජානකගේ අනිත් විරාගය දෙනකොට එකම වස්තු කියන බලනකොට මේ මේකට කම්පැනි කරනවා. නිරක වෙනවා. මේකට සර්වත්‍යන්තය සඳහන් කරලා තියෙනවා මේ රූපය විරාග බවටපත් වෙනකොට රූපය විවිධ කියන කැදරකම ආදාර තෘෂ්ණාව අඩුවෙනකොට ඒ කෙනාටේ රූපයෙන්ම විරූප වෙලා විනාශ වෙලා පටහන් සහ ආකාර වෙනස් වෙලා යනවා ඒක බුදුහාමුදුරුවෝ වචනේ තමයි රූපේ ගිවන් වෙනකොට රූප සංඥාවක් ඉතුරු රූප සංඥාව එනවයි කියලා කියන්නේ අර රූපයේ කියන දැටි ඝන බහල භාවය නැති වෙලා එනවා වාෂ්පීකරණය වෙන ස්වરૂප ධ්‍යාන පත්‍රයටපත් වෙච්ච දෙයක් වඩපත් වෙනවා. ඉතින් මේක යෝගාචර පරපතල ඉම්මක් අනින්න බැරි එකක්. මොකද යෝගාචරය මට නිත්‍ය වශයෙන් අරමුණ තියෙන්න ඕනේ. නිත්‍ය වශයෙන් කමටහන තියෙන්න ඕනේ. මේ ආනාපානය ගත්තා මේක දිග්ගට මේක වගේ තියෙනවා. සක්මන කෙරුවා නම් මේක දිගට මේක වගේ තියෙනවා කියන දැටි නිත්‍ය සංඥාවේ ඉන්නේ. බාහකට කරනකොට ඒ රූපයන් පිළිබඳව තිබිච්චයේ නීත්‍ය ගති ක්‍රමයේ ජීවනයක් බවට මිරිකුවක් බවට විරක්ෂණ සුද්ධයක් බවට වාෂ්පීකරණය වෙන සුද්ධයක් බවට ධ්‍යානයක් බවට පත්වෙන එක මේ භගවතන් වහන්සේ තමන්ගේ පරිශ්‍රණයෙන් එදා ඒ කොහෙල මුලති කිව්වා වගේම අද විද්‍යාඥයන්ට වෙලා ඉන්නේ ඒ ඕනම විද්‍යාඥයෙක් යම් වස්තුවක් අරගෙන බොහෝ ලෝකේ ව්‍යාකරණට නැතුව අපි හිතමු දැන් මම කියලා අනුදක්ණයකට ඕනම අනුදක්ණය දක්ව කෙනෙක් දන්නවා අනුදක්ණයට එක හැක් හෝ දෙකක් තිබ්බොත් එයා ලෝකේ අමතක කරන්න ඕනේ ඒක බලන්න අනුදක්ණයට හිත යොදන්න ලෝකේ අමතක කරන්න ඒක තමයි අනුදක්ණය කරන්නේ එතකොට මේ බලනදී පේනවා ඒක හොඳට පේනවා කියන්නේ ලෝකේ ඉන්නේ කියලා විද්‍යාඥයා විද්‍යාඥයෙක් වෙන්න නම් එයා ලෝකෙන් අයින් වෙනවා. ඊපස්සේ මේ බලපොතේ කවස්තෝ කියලා නෝ අපි ඒක අනුවසෙන් බලනවා. මේ මයික්‍රොස්කෝප් එක නැත්නම් මේ දුරදර්ශනේ තව තවත් ඒකේ ඇම්ප්ලිටියුඩ් එක වැඩි කරනකොට බොක්කල බලන්න වෙනකොට දානක්ෂ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් නම් ඒක පරමාණු වලට යනවා බලන්න. අණු කියන එක නැත්නම් අණු රාශියක ප්‍රතිචාරණය ඇහැට පෙනෙන දෙයක් අපිට අහුවෙන්නේ. ඒක වැඩි උගාවක් වෙනස් ඒක අන්වේෂණ කරනවා. පස්කොණයක් ඔක්කොල බලන්න. දහගණයක් ඔක්කොල බලන්න. අකලිසුණයක් ඔක්කොල බලන්න. අඳුරගන්න බැහැ. ඊට පස්සේ මේ 43 3000ක් විතර ලොක් කරන්න පුළුවන් මේ නිකන්නේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් මරනවා. ඊට පස්සේ අණුව කැල්කන් වලට ඇත්තලා අරමාන දකිනකොට අපි දැකපු ප්‍රകൃතියෙන් යවෝ මොකක්ද කියන්නේ. සම්පූර්ණ වෙනස් දෙයක් වෙන්නේ මොකද්ද? අපි වස්තුත් ලඟ වෙලා තියෙන්නේ. ලෝකයක් අමතක කරලා එක දෙයකට හේතු යොමු කරගන්න තමයි මානසිකාරය කියන්නේ. මානසිකාරය යොදලා එකක් දිහා බලන්න දුක් කවදාකවත් අපි සාමාන්‍ය කෙනෙකුට බලන්න බෑ. ඒ විදිහට ලඟ වෙලා බලන්න බැලුවට පස්සේ අපි හිතමු මේ මිනිස්යාගේ තියෙන සුවිශේෂී භෞතික විද්‍යාන ගුණ නිසා මේ අණුව පරමාණුවට පරමාණු පරමාණු කොටස් වලට කැඩලා පස්සේ මේ පරමාණු කොටස කොච්චර වේගයකින් චලනය වෙනවද කියනවා නම් ඒක කොහොමඩක්ක මනින්න බෑ ඒක තේින්නේ බලාපොරොත්තු හැමතැනම ඉන්නවා ඒ තරම් වේගයෙන් ඒක හෙල්ලෙන නිසා ඒ අංශුවට ಗುಣ දෙකයි තියෙන්නේ. වේගය සහ බර. යම් වෙලාවක තමයි ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක බර බල කරද්දී යට වේගය ගැන හිතන්නවත් බැහැ. වේගය ගැන මයික්‍රොස්කෝප් එක උදේවල් බර ගැන හිතන්නවත් බැහැ. ಗುಣ දෙකයි තියෙන්නේ. දෙකෙන් එකක් බැලුවොත් තමයි පේන්නේ. ඒ නිසා කවුරු හරි කියනවා නම් මම ඉලෙක්ට්‍රෝනයක් එක ප්‍රෝටෝනයක් එකයි කියලා කවදාකවත් ಗುಣ දෙක එක සැරේ දැකලා නෙමෙයි කියන්නේ එකක් දැකලා ඉතුරු එක චින්තාවේ යහකින් පිටුරට එක සැරේ දෙකම දකින්න බෑ තමයි මේ ගුණ දෙක තාමත්ම සූක්ෂමයි ඊට පස්සේ ඒ අනුසෝක පරමාණුක හෝ ඊට කුඩා කොටසකට මේ සාමාන්‍ය ලෝකයේ තියෙන ගුරුත්වය ගුරුත්වාකර්ෂණය බලපාන්නේ ගුරුත්වාකර්ෂණය ඉක්මවනවා ඒ වගේ යම් කිසි කෙනෙක් මේ ආශ්‍රව ප්‍රසාර දෙක නැත්නම් වම දක්න කියන එක සාමාන්‍ය පේන රූපේ දැක්කම ඒක විවිධකන විවිධකන සතුටුමත් වෙලා රතුමත් වෙලා අප්‍රමාද වෙලා මුදුරට එක දිහා බලනකොට මේ මගේ කියලා පුළුවන් මට ආකර්ෂණ වෙච්ච එකක් දකින්නේ මේ පඨවි ධාතුව වැඩ කරන්නේ ගැහණයකද පිළිමයකද කියලා පඨවි ධාතුව දන්නේ නැහැ. වායු ධාතුව දන්නේ නැහැ. මේ හුස්මේ ආස්වාදෙදී පස්වාදෙදී ගෑණියෙක් කියන පිටිමියෙක් කියන පැවිදි වෙලාද කාමනික පැවිදිලා වාස්කීයද කියන්නේ මේ වායු ධාතු නෑ. එතකොට එතෙන්ද කියන මේ වායු ධාතුවේ ක්‍රියාකාරකම් දකින්න නම් Tamange තියෙන අර අක්කාය දිට්ඨිය කොච්චරක් ගැලවෙන්න ඕනද කියන එක යෝගාචර කර්තාප ලැබෙන්නේ. යන්තා කුරුට මේ බලන නීහා නිච්ච සංඥාවෙන් බලනවනම් එහාට දෙන්නේ වායු ධාතු පිටිසෙන්නේ. මේ නැති නැති කොලම් වලට වැටෙන්න කරලා කියලා කමඨා සුද්ධ කරනකොට ඔය හැටි තමයි අමාරුම ශේෂය. භාවනා හරියට ඉදිරියට යනවා. යෝගාචරය දන්න තරම කොලේ. දන්න තරම් ඉතිසන්නේ අවදානවා. ඕනම වස්තුවක් දිහා. අවුරුදු 4ක් බලන්න ඕනේ. අවුරුදු 6ක් බලන්න ඕනේ. පහක් ඕනේ හතරක් ඕනේ තුනක් ඕනේ දෙකක් ඕනේ එකක් ඕනේ මාසයක් ඕනේ මාස තුනක් ඕනේ සතියක් ඕනේ එක පැයක් බැලුවොත් මේක දකින්න පුළුවන් අපිට ඕනේ නැතිකමයි තියෙන්නේ මෙතන ඉන්නේ එක්කෙනෙක් නොදකන්න මේක දකිනකොට අක්මෝක් වෙනවා බය වෙනවා කමකහන් නැතුමයි කියනවා අරමුණ නැතුමයි කියනවා දැන් මම මොකද කරන්න ඕන කියලා කියනවා කිසිම කෙනෙකුට ඒ බලාගෙන අරමුණ විපරිණාමයකටපත් වෙනවා. නැත්නම් රූපය රූප සංඥාවක් වඩටපත් වෙනකොට අනුග්‍රහ කරන්න තියෙනවා. ඒක නැත්නම් මොකද? මේ දේට යනකොට මම ඉන්න බෑ. මම හිතියොත් එයාට නිත්‍ය දුක සුභෝනේ. අරමුණ අනිත්‍ය බවට, දුක දෙන බවට, අසුභ බවට, ආනේ කරගන්න දෙයක්ටපත් වෙනකොට අර කුමර කුමරි සංඥාවෙන් සැපසහිතව හැදිච්ච කෙනාට සෝල අභියෝගයක් එනවා. මේ ලස්සන බලන ඉන්න දේ දැන් ඔළුව තෝරතු කරනවා. තිබුණු දෙයක වෙන දෙයක් වටපත් කරලා කියනවා. බලන්නේ මට දුකක් ඇති කරලා තියෙනවා කියලා ඒ රූප සංඥා මට්ටමට මේ රූපේ රූප සංඥා බවට විස්තර වෙනකොට යෝගාචරයට වක්කාරද කියනවා. අනාන්ත ගති පහල කරනවා, කැරකින්න පටන් අර ගන්නවා. එක එක තැන් වල රත් වෙනවා තව තැන් වල සීතල වෙනවා වැස්සට දෙනවා වගේ දැනෙනවා කුමි තුනවා වගේ දැනෙනවා නලියනවා දැනෙනවා කම්පන චංචල ඉතින් හරියට මතුර කරන මතුර කරන මන්ත්‍රය යනකොට කපුව පරල වෙන්න හදනවා වගේ ජීව භාෂාව කියන්න හදනවා වගේ මේ යෝගාචර තියෙන සියල්ල කන්නේ පිළිහෙන පටන් ගන්නවා මේ රූපය රූප සංස්කාරපත් වෙනකොට මේ යෝගාචරයට ඇති වෙන වෙනස සංසාරේ පුරාට අපි ගෙනාවු අර නිත්‍ය සංඥාවට කුළු ගිඩි පාරක්. බරපතල අභියෝගයක්. අන්න ඒ වෙලාවේදී තමයි මේ ශ්‍රද්ධාව තියෙනක පරීක්ෂා කරන්නේ. මේක අත්හැරලා දාලා ආයෙත් අපිට පියහන කරුවා සාදාලා නැගිටින්නේ. අපිට මේ බුදුහාමුදුරුවෝ කියන එක පිළිබඳව නිකන් දෝපණේ ශ්‍රද්ධාව තිබුණාට බුදුන්සේ දේශනා කරපු ධර්මයේ තමයි මේ විදිහට දිගහැරෙනකොට තරසිකේ ශ්‍රද්ධාවක් නැහැ. වීර්යයක් නැහැ. ඒක නමට ඒ වෙලාවට තෝන්තු ගතිය, බය, අනිශ්චිතතාවය, ඒක නැත්නම් වක්කාර ගතිය කොච්චර එනවද කියලා නම් ඒ කෙනාට භාවනාව එනකම් සත්‍ය මේ තරම් අමාරු නම් අනිවි සංකාරය හොඳයි කියලා හිතේ. මේ තරම් මේ ඉදිරියට යන භාවනා ගමන පැත්තට තියලා ආය සංසාරයට වෙනවා කපලේ පිටට. ඒ තරම්ම අමනයි දෙමනස. ඒ තරම්ම අවිද්‍යාවයි දෙමනස. මේ බුදුහාමුදුරු මෙච්චර ලස්සනද මේක පෙන්නනවා. අනිවාර්යෙන් අනකනම දකිනවා. මොකද ඒක අනුකම්පා කරන්නේ. ඒතරදී සතියපත් අන්නත් යාර වෙන්නේ අරමුණ දැන් කියන්නේ කියලා. බල බල හිටපු ආනපන නොපෙළිය. සක්ම කරගෙන තුනේ මම දක්වන පේන්නේ නැහැ. දැන් කිව්වොත් ඔබේට පේනවා. ඉතින් ආයෙත් තමයි සතිය කියන්නේ. ආයෙ වගේ සමාධියක් කැඩලා ඉන්නේ. ඒක ප්‍රඥාව තමයි මේ ඉන්නහදන්නේ. නමුත් තේරෙන්නේ මෙයාට විදුපාණ්ඩ කරන අයිය පොළොවේ වගේ සීසී කරලා ඉන්නවා. මොනම දෙයක් ගොනු කරගන්න බෑ. කියන්න බෑ. කාටද විචාර කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි. මේ වෙනදී මගේ පිට කෙනෙක් කියලා අභ්‍යන්තර බාහිර වෙනසක් දක්ව ගන්න බෑ. ඒ නිසා ඒක නා ගොනු වීමකටපත් වෙනවා. එහෙම නැත්නම් කම්බේ වීමකටපත් වෙනවා. මේ රූප සංඥා රූපය මේ රූප සංඥා වඩපත් කරනවා කියනවනම් ව්‍යයිස්කටය කරගෙන මේක දිග මෙච්චරයි පළව මෙච්චරයි බර මෙච්චරයි කියලා දීලා අපේම කියනකොට මේක දීවිලා දැක්කරකට පටන් අරගත්තොත් එන්න බැහැ මොකක්ද කියලා අහුවොත් බර කොහොමද කියලා අහුවොත් ඔක්කොම වෙනස් වෙනවා ඊට පස්සේ වස්තු ටික වාස්තිකරණය කරවට පස්සේ And who that particular වාක්‍යයේ කොන් කිය? ඒක වර්ණය මොකද්ද? ආකාරය මොකද්ද? පටහන මොකද්ද? දැන් කොහේ කියවයි අයිකට? ඕ ඒක උගලන් වෙලා පාටට තීකර කියලා. ඒ වගේ මේ රූපය අපිට තුන අයිකට කොහේ කියලා. රූප සංඥාවට එනකොට ඒක දිහාට වෙලා අර හැදේ වර්ණ ඔක්කොම වෙනස් වෙනවා. ඊට පස්සේ මේක සම්පූර්ණ වාස්තිකයෙන් මුක්ති වරක් කරලා අවතන කියලා පෙන්වන්නේ. අහවල් සටහන් කියලා කියන්න බෑ. අහවල් නම කියලා කියන්න බෑ. ඒකට ලේබල් එකක් දාන්න බෑ. ඉතින් තුනම පිළිවෙලට බලන්න පුළුවන්. සතියෙන් බලන්න පිටකම් ගන්නවා මේවා වෙනස් වෙන සුදු ස්වරූපතියේ. මේ එක එක උෂ්ණක් වලදී ගන්න ආකාර මිස මේ ජලයට මුත්‍ය ආකාරයක් නැහැ. දුර ආකාරයක් තියෙනවා, ගන්න ආකාරයක් තියෙනවා, වාෂ්පික ආකාරයක් ගන්න පුළුවන්. ඝන ආකාරයෙන් ටික බලලා උස මම ගම ඔක්කොම කියන්නේ. වාශි කරනවට මැද කොතන ඉන්නවද කියලා කියන්නේ. ආරණ්‍ය වලින් රූපේ රූප සංඥාවක් බවට අත් වෙනකොට මාමියට ළඟින්ද කරන්නේ. මාමියට පය ගන්න කරන්නේ. එල්ලෙන්න කරන්නේ. ඒ නිසා බුදු දානසුනේ ආලම්බණය කියන්නේ ආලම්බණය කියන්නේ අරමුණ කියන වචනේ. අරමුණ තියෙන තාක්කල් මම යන්නේ. අරමුණ තියෙනකොට මමයට ඉහිලි ගන්න කරක් නැහැ. පොළොව දයන් කරක් නැහැ. ප්‍රතිෂ්ඨාව නැති වෙනවා කියන්නේ. නමුත් ඒකට යෝගාකර කාන්තය ඇදලා වමනිකට පාන වෙලා ගුරුවරයා මාරු කරලා ස්වාමීන් වහන්සේ ආනාපානක ප්‍රකටි හොඳ නැත්නම් නිකම් මේ මෛත්‍රී භාවනා කරලා නැන්දේ ඒක පැත්තකට දාලා මම මේ බුද්ධානුස්සතිය ටිකක් කරලා තල්ලන්න කියලා මට ඒක හොඳටම භාවනා හරියට තියෙන හැබැයි යෝගාවචර 100ක් හරි අඩුවට විතර. ඒ මොකද මේ රූපේ රූප සංඥාවට ප්‍රත්‍යදම විපරිණාමය අම්ම පුත්‍රාලට තරණය. අපි කවදාකවත් කියන්නේ නැහැ කොයිස්කේ. ඒක වේලාවක් කරනකොට දී වේලාවක් ඉස්සෙල්ලා නැගිනවද පස්සේ වාස්තිකමේ වෙයි කියලා. උදැසී චුල්ලපත ගහන්න දුන්නේ සුදුරු දිගට. ඊට පස්සේ පිහන් දෙයි කියලා දූවිලිස් වේවා දූවිලිස් වේවා දූවිලිස් වේවා අන්තිමුනේ මොකද දූවිලි ගෑවිලා ඒ කල්පාට වුණා කල්පාට වෙනකොට යාට තේරෙනවා මේ ශරීරයේ ඇතුළු කරොත් කොයි දෙයක් කියලා අම්ම කෙරුවේ නම් දූවිලි පිහන එක ඇතුළේ තියෙන දූවිලි ඇති වෙන්නේ කියලා නම් යා අරමුණක් දිහා භාවනා කෙරුවොත් විනාඩි 5ක් කියන්නේ නැහැ ඔය දෙන්නේ දෙපාරකට කරලා සාමාන්‍ය අපි ඒක මුතුන් විතරක් අන්ත පහක විඳවන්නේ භාවනා කරපු කෙනෙකුට ආනාපානය කරලා ආනාපානය අනුමරගෙන පුරුදු තැනම පුරුදු විදියටම ඒ භාවනාවට දෙකස් කරනවා බලාමානින් දැඩි උසුත් නොපෙන්නේ. සක්මන් කරනකොට හොඳටම තමයි තේරෙනවා. මම ලකුණ කතාවකුත් නේදෝර ලක්ෂණියනවා අනාශාසින් වෙනවා. ඉතින් මේක කවදාකවත් යෝගාවචරය ගන්න බාහනා ජීවුවක්. බාහනා යෝගාවචරය කියන්නේ මේ නැතිවිච්ච ආනාපානය ආයෙ ඉන්න ගන්න මොන වශීකූපම කෙරුවොත් හරියයි. ජීවිතේ නොඅනියු ආනාපානය තුනකට කොහොමද වශීකූපමක් කියලා දෙන්න මේ හුස්ම ටික අපව ගන්න මේ සමාරු අදින අදින කොට ගන්න නැතිවිච්ච ආනාපානය කියලා. ඉතින් කවදද කපටාන් සුද්ධ වෙන්නේ? ඇත්තට මේ ආනාපාන කියන හුස්මදව ප්‍රාණේ පානනේ දවසට පාන වල විදිහට පඩක් නැතුව ගියොත් ඒ වෙන්නේ මොකද කියන්නේ ඒ නිසා මේකේ අනුගාන උස්මතිකවත් තේර ගන්න මේ කරන අවධාන දීවිතු දක කරන හතන හොඳටම තේරෙනවා තක తీරුක මේ මාර්ගපතක් බුදුහාමුදුරු කොච්චර සත්‍යද කියනවා ධර්මයේ කොච්චර සජීවිද කියනවා හරි භාවනා රූපේ කාණේ යොචුමනිකාරණී රූපයක් දීලා භාවනා කරනවා රූපේ ක්‍රමයෙන් විපරිණාමයටපත් වෙනවා ඒක රූප සංඥාවක් බවටපත් වෙනවා අන්නේ රූප සංඥාවක් බවටපත් කිය භාවනාවේ ගුණය සත්‍ය වර්ධනය ඉන්දිය ධර්ම වල දියුණුවක් කියන එක තේරුණා නම් එයාට කියවන භාවනාවේ වෙනසක් ඇති වෙච්ච කියලා ඊට පස්සේ මේ රූප සංඥාව එනකොට කලබල වෙලා භවනා කරනකොට ආය රූප සංඥා රූපයක් වඩපත් වෙලා ආයෙ සංහාරයක් වහනවා. කමඨාන සුද්ධ කරගත්ත එක නම් අමාරු කාම ගුණ වෙනස් කරලා කාම සංඥා කියලා කාම සංඥා වෙන කරන රූපයක් කරගෙන රූපේ රූප සංඥාවක් පාටපත් කරගෙන දැන් මේ රූප සංඥාව සම්පූර්ණයෙන්ම ගිවන් කර ගන්න යන්න පුළුවන් වුණොත් ඉතින්දි තමයි මේ මානව ඔය පොතාල මානව ප්‍රශ්නයක් අහන්නේ ස්වාමීන් වහන්සේ රූප සංඥාවත් ඉවන් කෙරුවොත් ඒතර මේ යවන හතිය පිළිබඳ විභූත රූප සංඥාය. විභූත කරනවා කියන භූත කියන තේරවත්තරපත් වෙනවා. විභූත කරනවා කියන කාරණා නොපේන තත්ත්වය. රූප සංඥාවක් කියලා කරන තත්ත්වයට ප්‍රශ්නාට පස්සේ දැන් කොහොමද මේ පුද්ගලයාට මොකද දෙන්න වහවවාගේ. මේ මනසයි ඉතින් ඉදිරියට යන්න මොකද්ද කළ යුත්තේ කියලා. ඉතින් ඒ බෝධන මාර්ග අහන ප්‍රශ්නේ අදනමට එන්න අපිට දැන් පැයකට වැඩි ගත වෙලා තියෙනවා දේශනාව. ඉතින් මේකේ මේකේ ඉන්නේ දේවල් කරන මෙතෙන්ට එන්න කොච්චර වෙලා යනවද කියලා. නමුත් දැන් මෙතෙන්ට ආවයි කියන පදන විශ්ිතිලා දැන් බරපතල ප්‍රශ්නයක් මතුවේ. මේ භාවනා කරේ හිටපු ආරම්භ නැති. භාවනා කරේ හිටපු ආරම්භණය ආරම්භණය ආරම්භ නැති වෙනවා. මේ නැතිවීම යෝගාවචරයට හිතෙන්නේ සබ්බ ශරීරේ බුදුලින කියන මේ භාවනා කරන් දීලා තිබුණ ඔක්කොම මට තිබුණ තුන දෑවැත්ත බුදුලේ නැති වුණා වගේ. නමුත් යෝගාවචරය දන්නේ නැහැ. යෝගාවචරය දැක්ක යුක්ත තමයි මේ පෝතාරමාන පුච්චා වගේ. ධර්ම තේරුණාවක් ගන්නකොට අරමුණ තියෙන තාක්කල් හිතේ කෙලස් තියෙනවා. අරමුණ ගෙවන්නවා කියලා කියන්නේ කෙලස් ගෙවන්නවා. ඒක නිසා මේක කලකින් සංසාරයක් භවනා කරපු නිසා අද මේ සංකාරය කියන්නේ මේ ජීවිතයට කමන්නේ අත් දවසේ දෙකේ හතක් කරලා හරි කමක් නැහැ. මේ ජීවන් වෙන පැත්තකට ගියා. ඒක තමයි බුදුසසුනන්ති අපට ජීවිත කියන දෑවැද්ද. ඒක තමයි අපිට ලැබිලා තියෙන කෙලෙස් කැපීම. මම කොහොමද මේ දැනට ලාභට සංඥා මට්ටමට හෝ කියන දේ සම්පූර්ණයෙන්ම ගම් වෙනවා. භාවනාව විදිහට කරන්න කොහොමද කියන එකයි මේ පොතාල් මානව අහන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ නගන්න ඒ ප්‍රශ්නේ නගන්න තියෙන මානසික පදනම තමයි අපි හැමදාම දෙයක් වඩන එකතු කරන සංස්කරණය කරන ලෝකක ජීවිතය. ඒකයි කාමරුණ කියන්නේ. බුදුසසුනේ කියන්නේ ගෙවන, ඡය කරන, වැය කරන තරකට විඤ්ඤාණ. ඉතින් අපි බුදුහාමරට බල් දීලා වඳිනකොට, අහපතුල වඳිනකොට, වෙන මොනවාරි පූජාවක් කළා වඳිනකොට මට අර දෙය ලැබීවා මේ දේ ලැබීවා කියලා ප්‍රාර්ථනා කරනකොට බුදුහාමුදුරට මොනවා හිතෙන්නේ නැද්ද කියලා නිකමට හිතනවා. මේ භාගෙට hina වෙලා බලනින්ද මේ අමනකමේ සීමාවක් නැහැ කියන එක. බුදුහාමුදුරට කියන මේ මල් ටික දෙන්න මට බබේ කම්පෙන්නේ. මම මේ මාර්කට් එකේ ඉන්න මට ඉංග්‍රීසි පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. මම මේ මාර්කට් එකේ ඉන්න මට වීසා පාස් කරලා දෙන්න ඕන මුතුන් අපිට කටි කරන්න ගන්න. යම් දවසක යම් කෙනෙක් මේ භාවනා විදියට කරන්නේ ඡය කිරීම, වැය කිරීම, නිරෝධය කිරීම, අතිනිසජ්ජනය. මේකට බුදුහාමුදුරුවෝ කන. එන්ට මේ අනිකුත් දෙයන්නාන්සලා වගේ දේවල් රැස් කරන දෙයකට බුදුසසුන්සේ සාක්ෂි කරගත්තට පස්සේ මේකින් පසුකති පරිලක් තමයි මේකින් අපිට ඇති වෙන හිතේ ඇති වෙන කහට තමයි භාවනාවේ දියුණු වෙනකොට පරාජයක් කියලා හිතනවා. ඒකට හරිය අරු කරනවා. ඒ අරියාදුවේ තමයි මේ කෝසාරමාන ඉලවෙන්නේ. ඉතින් ඒකකොට බලන්න මේ කෝසාරමාන මේ වගේ ප්‍රශ්නයක් අහන්න. එයා භාවනා වෙන්නේ ඇවිල්ලා ඉඳලා තියෙනවා. ඒකෝර මේ පත්ති සමාදාන වෙලාද අත්පිළිදික මේ කරලාද බුද්ධ ධර්මයේද එන්නේ ඇවිල්ලා අහන ප්‍රශ්න දැන් බෞද්ධ අපටත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒසාවේ සීන කරගෙන ගන්න සිංහල උදාහරණ කියන්නේ මොකද්ද? මුත්තර සාතිකේ යාලක් කියන්නේ මේ මේක රැක ගන්න ඕනේ කියලා. අනුමානේ පොසාල මානවික පැත්තට ගියා නම් ඒත් කමක් නැහැ කියලා මට තමයි සිංහල උදාහරණ කතා කරන්නේ. ඒ වගේ බෞද්ධ කිසිම දෙන්නේ. යම් දෙන්නේ. ඒ බාවාරි බ්‍රාහ්මණයගේ මිත්‍යා දෘෂ්ටික ගෝලයේ කියන්නේ. අපි බුදු කෙනෙක් දැක්කොත් අපි අපි කියමු අපිට මේ ජීවිතේ මේ වැඩ කරගන්න බැරුව මේ ආසපන්තර අපි මෛත්‍රී ගමර දකින්න ඕනයි කියලා. දැක්කොත් අපිට කියලා කියන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේ මේ රූපේ රූප සංඥා පාඩපත් උනා පස්සේ මොකද්ද ප්‍රතිපදාරිකාවක් තියෙන්නේ කියලා අහන්න අපිට තියෙනවද අපේ අර චර්යාවෙන් අපේ ළඟ අත්දැකීම. තිබුණා ඒක ඇසීතු ප්‍රශ්නක දෙකේ කියලා. බුදු කෙනෙක් දැක්කට අහන්න තියෙන්නේ මේකයි කියලා හිතේ. අපි අහන්නේ ඔබ වහන්සේ මේ මහාවේ මේ 2005 අවුරුද්දේ ඉඳලා තුනක් ඔබ වහන්සේ හම්බෙන්නේ. නැත්නම් අවුලක් කියනකොට ඔබ වහන්සේ යන්නේ හැකියද? ලෝක ආර්ථික ප්‍රතිපත්තිය විනෝඩ මොකක්ද? වන්දම දේශේ බලන්න පුළුවන් මොකක්ද? මේ සමාජයේ වටින් බලන හොඳම තමයි මොන අපි ලෑස්ති කරන දියාගෙන යන ප්‍රශ්න බුදුහමන දැක්කත්. කන්නපත් වෙන්න ගන්න. අනවත් වෙන්න ගහේ බුදුහමන දැක්කත් වෙන්න. ඔබයි කාලේ නැති කරනවා. ඒක නිසා අපි මෙතෙක් කාරු ගමන කරා. හිර වෙන හිරවුල ඕසාරමාන වෙන ගමනකින් ඇවිල්ලා හිර වෙන හිරවිල්ලේ අපි දෙගොල්ලෝ කියන සමානකමක් තියෙනවා මේ සූත්‍රයේ. දැන් ඕසාරමාන කමිටිය දෘෂ්ටිකේ මාසේ කියන අපිට වැඩක් නැහැ අපිට උනන කෙනෙක් උදුවාවක් ලෙසින් මේ මේ විදිහට යනවා කියලා අපි මේක තේරුම් ගන්න නැතුව එයා මිත්‍යා දෘෂ්ටියෙන් දැනවත් අපිට තේරෙන්නේ සුදානස දෙන උත්තරට තේරුම් ගන්න බැහැ. ඒක අමුතුවට මතක තියාගන්න අපි ලෝකයක් අල්ලන්නේ දුක්ඛක් කරන්නේ ටිකක් කරගත්තොත් ඒකේ ඔය කියන රූප රූප සංඥා බාටපත් වීම කවදා හෝ දවසක අන්දගතකම් වෙයි අපි ඥානය කියලා කියන්නේ ධර්ම ප්‍රමාණය අපි ඔබ කාර්යාලු කරන එක තමයි ඒ සංඥානවත් විතර ආදාහවත් නිවන්න කිව්වා ශ්‍රද්ධාවත් නැහැ යක් කරන්නේ නැති දෙයක ආයති කරන්න නෝර ගැට ගන්නවා ස්තෝත්‍ර කියනවා ආවර්තක මන්ත්‍ර දක්ිනවා මේ කොහොම හරි අර නැති කිදේ අපව ඇති කරලා ගන්න. ඒක නිසා බුදුන් දකින්න අපිට ඕනේ දැනගන්න මේ වෙනකොටත් අපිට ලැබිලා තියෙන අත්දැකීම හොඳටම අරියාලුකට කියලා තියෙන අපි දන්නවා කියලා හිතන්නේ. මොකද ඒකටම වෙන දෙයක් වෙන්න දෙන්නේ. අපි මේක දැනගෙන ආයක් නැති එකට ආය පරපොරනවා. ඉතින් ඒක කවදා හෝ මේක කමටහන සුද්ධ වෙලා ගොරෝසු ආනාපාන ශක්තිය ගොරෝසු කෙලෙසයක් සියුම් ආනාපාන කරන්නේ කෙලෙස් දිවිලා සියුම් වෙලා හොඳටම දිවිච්ච නොදැනෙන ආනාපාන කියලා කියන්නේ කෙලෙස් හොඳටම දිවිලා සාපේක්ෂ වශයෙන් ගොඩාක් ශූන්‍ය වෙලා අනේ මට මේ ගොරෝසු බවේ සියුම් බවට සියුම් බවේ අතිසූක්ෂම බවට ඉඳ කරම් පින් තිබුණා නම් මේක තව දුරටත් මේක හුරු කරගෙන සම්පූර්ණ ලෝකෙට කැටයන්ට. කමඨාන රුද්ධ වෙනවා. ඒ කර්ම වැටුණා නම් උන දවසේ ධර්ම දේශනාවේ පොරොදිනයක් මයි කියලා මට හිතෙනවා. ඒ නිසා මෙතන ඉන්නේ ඔක්කොම දැයින කැපකිරීමක් කරුවද තවල් අපි ධර්ම සාකච්ඡා වෙලාදී මත විච කාරණාවලින් කාටත් තේරෙනවා මේ ඔක්කොම නැට්ටෝ ඔක්කොම මොරියෝ ඔක්කොම කිසි විහතෝ සමහර පිස්සු නැට්ටෝ ඥානවත් කියලා හිතනවා මාර උගුනේ අනවත්තු මැට්ටේ ගිහිලා. ඒක නැති කිරීම විතරයි අපිට දෙන්නේ නැත්නම් මොනක්වත් අවශ්‍ය නැහැ. සාමි භාවනාවේදී යමක් සිද්ධ වෙනවා නම් කවදාවත් හරියට කරන්න එපා. ඒකට යන්න අරින්ද යන්න යන්න දෙන්නේ නැති වෙන කෙනෙක් ප්‍රධාන දේ තමයි අපි මේ බුද්ධාව ප්‍රදානවා දැනුම කියනවා කියලා ඇහිය වෙනාදේක අයිය වෙනාදේක අක්කා වෙනාදේක. ඉතින් මේ දවසේ වනාහල පිටුපතේ අක්කා නොවි අයියා නොවි යනාති යන්න එන්නත්නම් මේ රූප සංඥා විභූත වේක දිගටම විභූත වීම සඳහා අවශ්‍ය සත්‍තාව අවශ්‍ය වී සතිය සමාධි ප්‍රඥාවෙන් කාර්යදර්ශී ධර්ම දේශනාවක් හේතු ආසනා වේවා ප්‍රාර්ථනායි අසීගත දේශනාවක් නතර කරනවා සුදු දිනාටම තවදුරටත් ධෛර්යයෙන් යුක්තව භාවනා කරන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා ප්‍රාර්ථනා බයපිදී ටිකකට චාරිත්‍රය හැටියට විනාඩි සුවල්පයක් අරගෙන එක්තරාකාරී ගාථාවක් ගණනා කිරීමේ ජීවෝපවාසීන් තමයි අපි රැස්කර ගන්නා රුපියල් ප්‍රයගමන කුතුලේ අදාබදාගෙන අපේ ජීවිතේ මුත්තා ජීවිතේ ඒතාව තරගන්නේ සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ දේවානෝ ගන්තු සාපේ සම්ප්‍රාප්තිචියා එක්කාතාචනම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සාවේ පුත්‍රානුමෝදන්තු සම්පත සම්ප්‍රාප්තිචියා එක්කාතාචනම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සාවේ සම්පතං පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා විවාරණවන්නජිත්වා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා විවාරණවන්නජිත්වා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛන්තු දේශනං ආකාශත්තාචු මක්ඛාදීවා නාගාමහිතිකා පුඤ්ඤන්තං මොදිत्वा චිරං රක්ඛන්තු මං කරං ඉදං භෝඥාදීනං හෝතු සුඛිතා ඉදං භෝඥාදීනං හෝතු සුඛිතා ඥාතියෝ ඉදං භෝඥාදීනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤාමීන මාමීය පරිසමාදෝ සතං සමාදෝ හෝතු යාවිපාකත්‍ය ඉමිනා පුඤ්ඤාමීන මාමීය පරිසමාදෝ සතං සමාදෝ හෝතු යාවිපාකත්‍ය ඉමිනා පුඤ්ඤාමීන ධම්මේන මාපිය බාද සමාපෙමු සතං සමාපෙමු හෝතු ආවේනිපාන පත්‍ය සාදු සාදු සාදු